මේ දසුතර සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ සර්වචනහන්සේගේ සූත්‍ර එකතු වෙලා හැදලා තියෙන සූත්‍ර පිටකයේ දීඝනිකායේ තුන්වෙනි කොටසේ අවසානයේදී කිට්ටු කොට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව කිය යුත්තේ තමයි මේ සූත්‍රයේ දේශකයන් වහන්සේ සර්වචනාංශයේ ඉන්න කාලෙම මහා සාරිපුත්‍ර ස්වාමීන් දේශනා කරලා තියෙනවා. ඉතින් මේ සූත්‍රිතාම දිග සූත්‍රයක් අපි බලාපොරොත්තු වෙන්නේ දිගින් දිගටම පුළුවන් තරම් මේ වගේ වැඩමුළු වලට ඒ සූත්‍රයෙන් ධර්ම මාත්‍රිකා උපුට ගන්නයි, උකහ ගන්නයි. ඉතින් ඒකට ඒකේ අපිට සතුටු වෙන්න කාරණා දෙකක් මෙවැනි සූත්‍රයක තියෙනවා එකක් තමයි සරුවචනංශ වැඩ ඉන්න කාලෙම සාරිපුත්‍ර සාංශයේ දුරදිග බලලා මේ වගේ වටිනා ගම්බීර ධර්මයක් අවුරුදු 45ක් පුරා සර්වචන්සේ දේශනා කරපු ධර්ම කාට හරි කටපාඩම් කරගෙන ගෝල પરම්පරාවට පුරුදු කරන්න ඕන නම් ඒක ගොනු කරන්න ඕන. අන්නේ ගොනු කිරීම බුදුහාමසු වැඩ ඉන්න කාලෙම මේ පටන් ගත්ත බාට ලකුණු. එහෙම නැත්නම් මේ මානවය, මිනිසයා ඉස්සල්ලාම කරුණු කාරණා එහෙම නැත්නම් දැනුම ගොනු කරන්න ගත්ත පළවෙනිම ප්‍රයත්නය. ਸਰවචනාංශයේ හැම තැනම හැම චරිතෙතම විවිධ කාරණා යටතේ 45 වසක් ධර්ම දේශනා කරමින් ඇවිද්දා. එවිට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ටේප් රෙකෝඩරයක් වගේ හැමදේම මතක තියාගත්තා. ඒ වාසීමිත ගම්භීර සිද්ධි සර්වචනාංශිකේ තියෙන ඒ මහා කරුණාව මහා ප්‍රඥාව නිසා එක එක්කනට දේශනා කරන දේවල් ඔක්කොම මතක තබා ගැනීමේ ශක්තිය ආනන්ද සාංශල තිබිලා තියෙනවා. ඒක හිතා ගන්න අමාරුයි. මොකද දැන් අපට සියලු උපකරණ යන්ත්‍ර පහසුවෙන් පහසුකම් සහිතවත් ඒක කරන්න බෑ. ඒකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාව පුදුම කරුණාවක් තිබිලා තියෙනවා. මේ පෘථග්ජනයට මේවා ඉගෙනගෙන ඉන්න වෙලාවක් නැහැ. নানা ආකාර භාගකින් යුතුයකම්. ඉතින් ඒ නිසා ඒ ඇත්තන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය කාරණාව දෙන්න ඕනේ. අඬන වෙලාවට බබාට සූපුව දෙනවා. ඉතින් ඒක කරනවා කියන එක ලේසි නෑ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරෝ දෙන මේ විශාල ගැඹුරු ධර්මස්කන්ධය ගුණ කිරීමේ හැකියාව ශක්තිය දින ධර්මසේනාධිපති සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ බුදුරජාණන්සේ ඉන්න කාලේ මේක කරපු නිසා ඒකේ දොස් හිටින්න බෑ. මේක ඒ නිසා මනුෂ්‍යයා පළවෙනි වතාවට ධර්මය පිළිබඳ මේ දැනුම පිළිබඳව මූල ධර්ම හදන වෙලාව. එහෙම නැත්නම් දැනුම ගොනු කිරීම පිළිබඳව මේ පළවෙනි ධර්ම ප්‍රයත්නය. ඉතින් ඒක එක කාරණාවක්. ඒ නිසා දසුත්තර සූත්‍රයේ සර්වචන් දේශිත සීල ධර්ම පෙළගස්සනවා කියනවා. පෙළගස්සලා තියෙන්නේ එකේ කාරණා 10යි, දෙකේ කාරණා 10යි, තුනේ කාරණා 10යි හතරේ කාරණා 10යි අන්තිමට 10 කාරණා 10ක් දක්වා යන නිසා දසුත්තර කියනම හැදිලා තියෙනවා. දැන් එතකොට පළවෙනි ධර්ම සංගායනාවේදී මහා සාරිපුත්‍ර සම්බන්ධු වෙන්නේ සංගායනාවට කලින් සර්වචනසිගේ මහා පරිනිර්වාණයට කලින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ පිරුණම් පෑම සිද්ධ වුණා. නමුත් මේ ක්‍රමයට ගිහිල්ලා බුදුහාමුදුරේ දේශනා කරපු දේවල් අංගුත්තර නිකාය කියලා වෙනමම කොටසකට දැම්ම එකේ කොටස් දෙකේ කොටස් තුනේ කොටස් හතර කොටස් 11 කොටස් දක්වා. ඒකත් සර්වඥදේශිත කොටස් ඉලක්කම් අනුව පෙළ ගහපු නිෂ්පාදනයක්. ඒක කෙරුවේ සංගීතකාරක ස්වාමීන් වහන්සේලා ඒකේ පස්තු බීජය තියෙන මෙතන. මේ තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සියලු කාරණා එකතු කරලා ගොනු කරනවා. හැබැයි අංගුත්තර නිකායේ මේකේ තියෙන වෙනසක් වශයෙන් තමයි මම මේ දෙවෙනි ආනිසංශය පෙන්වන්නේ. අංගුත්තර නිකායේ උරුදු මූල ධර්මානුකූලව නැත්නම් ශාස්ත්‍රානුකූලව කරුණුගුණ කරා මිසක් අතර තේමාවක් නැහැ. සාරිපුත්‍ර සාංශේ ගන්න එකතු කරන්නේම ආධුනිකයෙකුට භාවනා කරන්න ඕනේ උපදේශ පෙළගැස්මක් විදියට ප්‍රතිපදාවක් කියන තේමාවක් කියන. ඒ නිසා ගාථාවේ තියෙනවා දසුත්‍රම් පවක්ඛාමි සබ්බ ධම්මං නිබ්බාන පත්‍ය. ජීවනට යන ඉදිරිපත් කරන්නෙම කරුණු කරුණු සඳහා එකතු කරන විතරක් නෙවෙයි. ආධුනිකයට මේ පාඩම දුන්නාට පස්සේ මේ පාඩම ගන්න. ඊට පස්සේ මේක ගන්න කියලා ඒකේ තේමාවක් තියෙනවා නැත්නම් ඒකේ ප්‍රතිපදාවක් තියෙන නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ කරුණු ඉදිරිපත් කිරීමත් ඊට පස්සේ සංගීතකාරක මහරහතන් වහන්සේලාගේ කරුණු ඉදිරිපත් කිරීමත් අතරමත් වෙනසක් තියෙනවා. සාරිපුත්‍ර සංස හරිම ප්‍රායෝගික. දෙන්නේ කරුණු පළවෙනි කාරණාට දෙවෙනි කාරණේ සම්බන්ධ කරලාම ඒක ධර්ම પરම්පරාවක් විදිහට දෙන්නේ. මොකද අංගුත්තර නිකාය එහෙම නැහැ. අංගුත්තර නිකාය කියන්නේ එකේ කාරණා දෙකේ කාරණා තුනේ කාරණා එක දෙක තුන කාරණා ඔක්කොම මල්ල එක පොතක් කරලා තියෙනවා. හතරේ කාරණාට එක පොතක් තියෙනවා. පහේ කාරණාවට එක පොතක් තියෙනවා. හය අට අට කාරණා තුන එක තුල එක පොතක් තියෙනවා. 9 10 11 12 අවතත් ඒ නිසා අඟුත්තර නිකාය පොත් පහක් තියෙනවා. ඒ වගේ තේමා වශයෙන් සම්බන්ධයක් පරිච්චීමක් නැහැ. මොකද සාහිත්‍ය සාංශ කියනවා මම ඔයගොල්ලෝ වෙනුවෙන් මෙන්න ධර්මය කාරණා 10කට එකතු කරලා ගොනු කරලා තියෙනවා. නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවක් විදිහට දුක්ඛ සන්ත කිරියාය. මේක තියෙන්නේ මේ ඉගෙනගෙන PhD ගන්නවක්වත් මේ ඩිප්ලෝමා ගන්නවත් නෙවෙයි. දුක ඉවර කරන්නේ. ඒ නිසා මේක කියනකොට තේරෙනවා ඒ පැටි කරගත්ත කෙනෙකුට විතරයි මේ ඥානය හසුරවන්න පුළුවන්. අනිකොල්ලන්ට ඥානය හසුරවන්න පුළුවන් PhD ගන්න. එහෙම නැත්නම් ඩිප්ලෝමා ගන්න. පඬිලකම් ඇති කරන්න, මහානක්කාරකම් කරන්න. මේකේ තියෙන මාන්නේ කපන්න. ඒ නිසා එකක් තමයි මේ සූත්‍රයේ බුද්ධ දේශනාව එක විදිහකට ඉලක්කම් ක්‍රමයට ගොනු කරනවා. දෙක ගොනු කරලා තියෙන්නෙම එක ආරයකට ඒක පන්නරයකට, ඒක ප්‍රතිපදාවකට. ඒක නිසා ඒ ගාතාව මුලින්ම ප්‍රකාශ කරලයි සාරිපුත්‍ර සාංශේ පටන් අරගන්නේ දසුත්තරම් පවක් හානිමාම ධම්මං නිබ්බාන ගාමියා ගාමිනී නිවන් ගාමී ධර්මය කණ්ඩායම් 10කට කරලා පන්ති 10කට බෙදලා කට්ටායම් 10කට බෙදලා මං කියලා දෙන්නම් ඒ කියන්නේ මතක තබා ගැනීමේ පහසුව තා තව කෙනෙකුට කියා දීමේ පහසුව. ඉතින් දුක්ඛ සම්ප කිරියාය දුක නැති කිරීම සඳහායි මේවා කියන්නේ නැත්නම් මේවා කටපාඩම් කරන ආඩම්බර වෙන්න නෙවෙයි. සබ්බගන්ත ප්‍රමෝචනං තමයි ළඟ තියෙන සියලු කෙලෙස් ගැට ලියන්න. ඒක නිසා ඒ සර්වචන් වහන්සේ අතින් මෙවැනි දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. උන්වහන්සේ අවශ්‍ය කරන කාරණා කියලා දෙමින් ගොඩ දාමින් ගමන් කරා. ප්‍රශ්න ගැන කල්පනා කරවෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ අසීමිත ප්‍රයත්න නිසා කුංචි කුංචි වැඩක් නෙමෙයි මේ දැනුම කියන එකක් ඒ දැනුම ඉදිරිපත් කරනවා කියන එක තව එකක් වෙන විදිහට කියනවා මෙතන ඉන්න මේ සභාව ඉන්න හැම කෙනාගේම දැනුම සමානයි කිසිසේත්ම වෙනසක් නැහැ නමුත් කොයි වෙලාවෙ මොකද්ද කියන්න ඕනේ කියලා දෙන්නේගේ සමානකමක් නැහැ අපි ඔක්කොගෙම තියෙන මූලික දැනුම ශක්තියේ මොනම වෙනසක් නැහැ අපි එක්කෙනෙක් මෝඩෙක් එක්කෙනෙක් දක්ෂේ ඒකෙනෙක් සූරයි යරිමේ කියලා කිව්වට අපි මූල ශක්තිය වල මනුස්සකම කිසි වෙනසක් නැහැ. මොකද අපිට කවදාකවත් තේරෙන්නේ නැහැ ප්‍රශ්නයක් අහපුවාම මේකට මේකයි කියන්න ඕන කියන එකේ අපේ විවිධ මති මතාන්තර තියෙනවා. මොකද අපිට ප්‍රශ්න ඇහෙන්නේ එක තාලයකට, කියන්නේ එක තාලයකට. ඒ වගේම සමහර ප්‍රශ්න කරදර කර ගන්නවා, සමහර ප්‍රශ්න ආඩම්බර කර ගන්නවා. මේ අනම්මනන් නිසා ඉදිරිපත් කරන කියන දේ සමහරට යන්න කොයිද කියලා අහුවොත් මල්ලේ පොල් කියනවා. ඒ තරමටම පිස්සු. හැබැයි දැනුම හරියට පාරට දැම්මොත් ඔක්කොටම නිවන් දකින්න පුළුවන් තරම් දැනුමක් තියෙන නිසා දැනුම එකක්. ඒ දැනුම ඉදිරිපත් කිරීම තව එකක්. දැන් ලෝකේ ඉන්නවා පොතක් ලියුවොත් සම්පූර්ණ ජාත්‍යන්තර මට්ටමේ තැගි ලැබෙන මට්ටමේ ඒවන්සට දැනුමක් නැහැ ඉදිරිපත් කිරීම ගන්න හොඳ දෙයක්. ඒ නිසා කෝටි ගණන් හම්බ කරනවා. හැබැයි දැනුම තියෙන සමහරෙකුට කියා ගන්න බෑ බොළු වෙලා. ඉතින් ඒ අතර බලනකොට සාහිත්‍ය සංශය දෙකම තියෙනවා. Taman නිවන් දැක්කා. නිවන් දැකලා ඉස්සරහට ඉන්න අයට මේ දැනුම ගොනු කරන හැටි, ප්‍රස්ථාර කරන හැටි, වගුවකට දාගන්න හැටි කියලා දුන්නා. මේක ඉස්සෙල්ලා සාහිත්‍ය සංශය ළඟ තිබුණා ත්‍රිවේද පාරගු තත්ත්වයේ Hindu ආගම පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් තිබ්බා. නමුත් ඒ දැනුම නිවනට යොමු වෙලා තිබුණේ නැහැ. ඒ දැනුම යොමු වෙලා තිබුණේ අරූප ධ්‍යාන සඳහා විතරයි. මෙයා ඒක අත්හැරලා තමයි හොයාගෙන යනකොට අස්සජී ශාන්තිය හම්බුණා. අස්සජී ශාන්තිය හරහා බුදුරජාණන්සේ හම්බුණා. හම්බෙච්ච එක මම දැනගත්තා. දැනුව තිබුණට වැඩක් නැහැ. ඒක නිවනට යොමු වෙනවා. ඒකෙන් වැඩක් ඇති වෙන්න ඕන. නැත්නම් අද අපිට පේන්න තියෙනවා දැනුම නිසාම ඔළුව නරක් කරගත්ත මාන්නක්කාර වෙච්ච උදුම ගත්ත අමාරුකාර පිරිසක්. නමුත් ධර්මයේ තමන්ගේ විවේකයේ පිණිස උදිකලාව පිණිස නිවන පිණිස යොමු කරනවා කියන එක සම්පූර්ණ වෙනස් කතාවක්. එන කොච්චර මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන් සේවයක් වුණාද කියලා කියනවනම් යක්කඩේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ ලියනවා මම කොයි වෙලාවක හරි බුදුජානන් වහන්සේට මල්වට්ටියක් පූජා කරනකොට ඒ ආසනයේම එක මලක් මුල්ලක තැම්පත් කරනවලු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ නිවිතින්න අපිට මේ ශාසනය ඉතුරු වෙන්නේ නැහැ. උන්වහන්සේ තමයි ඕනම කෙනෙක් ආපුවාම ඉන්දවගෙන කියලා දීලා අර පුතත්ජන භූමියේ සෝවාන් භූමියට ගෙනත් දාන එක ඒ කියන්නේ ආර්ය භූමියට ප්‍රසූත කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒක සාරිපුත්‍ර ස්වාමීන්ට අම්මා කියලා කියනවා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සෝම්‍ය සෝවන් තැන්දලා අරහත්ත්වයට දක්වගෙන දැඩි කරන තාත්තා ඇති දැඩි කිරීමේදී ඇති කිරීම කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැඩි කිරීම කරන්නේ මොග්ගල්ලාන ස්වාමීන් මේ අම්මයි තාත්තයි දෙන්න වගේ අසීමිත සේවයක් කළා කියනවා. ඒ නිසා ඒ දෙනම වහන්සේලා පිරිනමන් පෑවට පස්සේ සර්වඥාන්සි ප්‍රකාශ කරනවා මහන්නේ මේක ශාසනය කියන්නේ විශාල අතු දෙකක් සහිත ගහක් නම් මට පේනවා ප්‍රධාන අතු දෙකම කැඩලා ගියයි කියලා. මට පේනවා ගහම පාළු උණයි කියලා. කියලා මේ අර තමන්ගේ අංශිකේ තියෙන ධර්ම සංවේගය පහල කළා කියනවා. නෝ සර්වචනාංශයේ සංස්කාරයන් විසින් නොසැලෙන ඥානයක් තියෙන නිසා පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඒ තරම්ම බර ඇදපු දෙන්නේ මේ සාරිපුත්‍ර සාංශී මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ දේශනාවක් නිසා මේකට කියන්නේ ශ්‍රාවක භාෂිත. ශාස්ත්‍රීය භාෂණ නෙවෙයි. නමුත් ඊට පස්සේ අටුවාචාරින් වහන්සේලා සංගීතකාරක ස්වාමීන් වහන්සේලා දැනුම ගොනු කරපු ක්‍රමයක් සාරිපුත්‍ර සාංශේ දැනුම ගොනු කරපු ක්‍රමයක් අතර ලොකු ප්‍රායෝගික වෙනසක් තියෙනවා සාරිපුත්‍ර සාංශේ නිතරම ප්‍රතිපදාවක් රැකෙන විදිහට ඒවා කරගෙන කරගෙන යනකොට ගැඹුරකට යන විදිහට ඉදිරිපත් කරේ මොකද අනිත් දැනුම ගොනු කිරීම එහෙම වෙලා නැහැ ඒ නිසා මේ සූත්‍රයේ කියනවා මේ වගේ වැඩමුළුවකට සම්බන්ධ කරගන්න පුළුවන් නිසා හුදු ශාස්ත්‍රීය දැනුම සඳහා පමණක් නෙවෙයි එකින් එකට එකින් එකට ධර්ම પરම්පරාවක් ගොනුවක් පවතින්නේ ඒ වාගෙම අපිට මේ වගේ වැඩමුළුවකදී මේ ඔක්කොම ඉවර කරන්න බෑ අපිට අඩු ගන්න පළවෙනි එකේ පොතවත් ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි අපි බලන්න හදන්නේ සූත්‍රය ඉවර කරන අදහසින් නෙවෙයි අපි කරන වැඩ අපි කරනම සක්මන් භාවනාවට පරියන්ක භාවනාවට එදිනදා වැඩවලට මේ තියෙන කරුණු ගොනු කරන අතර අපේ භෞෂික භාවයත් වැඩෙන්න ඕන. අපි ඉගෙන ගන්නේ මොන පද්ධතියේ කොයි කොටසද මේ කියලා සම්පූර්ණ චිත්‍රයක් දැක ගන්න අතර අපි ඉගෙන ගන්න කොටස ඒ චිත්‍රයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එකයි මෙවැනි සූත්‍රයක් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රය විකාශය වෙන්නේ ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙලක් විදිහට. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ යටතේ බණ භාවනා කරන සංඝයා වහන්සේලා එකතු වෙච්ච වෙලාවක එතන ඉන්න ඇති වික්ෂ වික්ෂණ උපාසක උපාසිකා කිය තම සාර්ථක සංසය ආමන්ත්‍රණය කරන්නේ මේ භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ අහනවා කතමෝ ධම්මෝ බහූපකාරෝ බහුකාරෝ කියලා කියනවා. ඇවැත්ති මේ මේ ශාසනයේ කියනවා ධර්ම කිලෝරක් නැතු. මොන්නම විදියකින්වත් ගොනු කරන්න බෑ. හැම විෂයයකම කෙලවරක් නැහැ විෂයන් ගන්න කෙලවරකුත් නැහැ. හරියට විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඒකේ තියෙන අංශ ගන්න බලනවා. ඒ ඒ අංශයට තියෙන විෂයන් ගන්න බැලුවොත් කෙලවර කරලා ඉවර කරන්න බෑ. ඒ තරම්ම විශේෂීෂ්ඨ වැඩි. ඉතින් මේ ඔක්කොම අපිට කටපාඩම් කරලා ඔක්කොම කරගෙන ඉන්න මේ අපේ මනුස්ස ජීවිතෙන් මාදී. ඒසා වැඩියෙන්ම උදව්පකාර කරන නැත්තම් කෙරුවොත් වැඩියම ආනිසංස හම් වෙන බහූපකාර කියලා අපි සිංහලෙන් කියන්නේ සාර්වත්‍ය සාධි පාවිච්චි කරන්නේ කතමෝ ධම්මෝ බහුකාරෝ තමන්ට උදව්පකාර කරන්න වැඩියෙන්ම ඒකදී උන්වහන්සේ මහල උන්වහන්සේ කියනවා අපමාදෝ ආවුසෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ අප්‍රමාදය තමයි මුළු ශාසනයම කියන එක තනි වචනයකට පිටු කරන්න පුළුවන් වචනේ. ඉතින් අපි අවුරුදු 120ක් ජීවත් වෙච්ච බෞද්ධ කියලා අපිට කියලා අහන්න මොකද්ද බුදුරජාණන්සේ දේශනා කරපිකේ සාරය කියලා එක්කෙනෙක්වත් කියන්නේ අප්‍රමාදී කියලා. අපිට කවදාවත් ඇහිලත් නැහැ. දන්නේත් නැහැ. ඒ සාරිපුත්‍ර සාංශය සඳහන් කරලා තියෙනවා කෙනෙකුට උදව් කරන දේ අල්ලනවා නම් මිටි කරලා අල්ලන්න ඕන තැන අප්‍රමාදේ නමුත් ඒක අපි ඒකට ප්‍රමාදයි. ඒකවත් දන්නේ නැහැ. හැබැයි අපි මහා ලොකුවට බෞද්ධයි කියා ගන්නවා ජාත්‍යන්තර බෞද්ධ දූත මෙහෙර කටයුතු කරනවා ධර්ම දීපේ කියලා අපි ආඩම්බර වෙනවා හැබැයි මොකද්ද Tamanටත් ශාසනයටත් උදව් වෙන එක දේ කලේක එක දේ කියලා හුවට අප්‍රමාදයේ කියන උත්තරය දෙයි කියලා හිතන්න අමාරුයි. ඉතින් ඒක නිසා අපි ඒක දැනගන්න ඕන අර වගේ මහෞත්මයන්න් වහන්සේ නමක් කියලා දෙනකොට උන්වහන්සේ කියන්නේ මේ නිකන් විභාගයක පාස් වෙන්න කටපාඩම් කරන බුද්ධ ධර්මකුත් එමත් මේ අනුන් නිවන් දක්වන්න හදන බුද්ධ ධර්මකුත් නෙවෙයි තමනුත් නිවන් දකින ගමන ලෝකටත් ආදර්ශේ පවත්තන තියෙන ධර්මය අප්‍රමාදී. ඒක තමයි සර්වචනාංශේ පිටුරන් පාන වේලාවේදී අවසාන වචනේ විදිහට සඳහන් කරේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේත වය ධම්මා සංඛාර. මහන්නේ මේ සියලු සංස්කාර අප්‍රමාදයෙන් තොර කියන හැම දෙයක්ම විනාශ වෙනවා දුකටපත් වෙනවා. ඒ මොන එක ඇල්ලුවත් උපකාර නෙවෙයි හම්බෙන අපකාර. උපකාර කරන්න එක ධර්මයයි තියෙන්නේ අප්‍රමාද. ඉතින් අප්‍රමාදේ අපේ භාෂාවේ නෑ. අපේ සිංහලේ ඒ වචනේත් නෑ. හැබැයි ප්‍රමාදේ තියෙනවා. ප්‍රමාදේ කියොත් නම් කවුරුත් දන්නවා කොයි දේ කරන්න ගියත් පමණයි. මොන දේ කරන්න ගියත් අපේ සිංහලයා පමණයි. ඒක අනිත් පැත්ත තමයි අප්‍රමාදී කියන්නේ හරියට වෙලාවට වැඩ කරනවා කළ යුත්තේ කරන්න තමා වෙන්න එපා අන්න ඊ යකින් බලනකොට යෝගාවචරයේ සහ අනිකුත් පෘථජනන අතර බලනකොට යෝගාවචරය නිතරම බලනවා හරියට වෙලාවට වැඩ කරන්න අපි දානයක් දෙනකොට වෙලා වැඩ කරේ නැත්නම් දන් දෙන්න බෑ. සිල්ලා කෙනෙක්වත් හරියට වෙලාවට කළතු කරලා තිබුණ නැත්නම් අමාරු වෙනාට පස්සේ සීල කරති වැඩක් නැහැ. ඒකට සමාධි භාවනාවට ලබන්න ඊට කලින් පිළිවෙත තියෙනවා. පිළිවෙත් නැතුව සමාධිය ලබන්න බෑ. ඒක නිසා අපි දී ප්‍රතිපදා වශයෙන් තියෙන දාන ශීල භාවනාවල ප්‍රමාදය පිටු දැකලා අප්‍රමාදය වඩන්න උදව් කරනවා. නමුත් ඊට පස්සේ විපස්සනාවත් මේකට එකතු කරලා භාවනාවක් යෝගාවචර ජීවිතයක් භ්‍රමචර්යයක් තපසක් වීරියක් වඩන්න පටන් ගත්තට පස්සේ මේ අප්‍රමාදය අර සාමාන්‍ය බෞද්ධයා දන් දීමට ප්‍රමාණ වී දන් දෙනවා. නමුත් දානය කියලා කියන්නේ කල යුත්තක්. අපිට අම්මලා තාත්තලා පොඩි කාලේ කන්න දුන්නා. අපිට කවුරු කවුරු උදව් කරා ඒ නිසා අපිට යමක් කවම් පුළුවන් වෙලා අපි කාට කරත් උදව් කරන්න ඕනේ අම්මට තාත්තට උදව් කරන්න ඕනේ. කුරුදෙම අපෙන් උදව් කරන එක කල යුත්තක්. භාවනා කරන කෙනාගේ අප්‍රමාදය කළ යුත්තේ කිරීම පමණක් නෙවෙයි නොකළ යුතු නොපනත්කම් නොකිරීමත් අප්‍රමාදයට වැටෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි අප්‍රමාද වචනයට දාලා කතා කරන්නේ නැහැ. ඒ මොකද අපි හරි පඬිතයි අපි කරපු දේවල් කියන්නේ. ඕනම තැනක පුවාජේරුවට කියන්නේ මම අර අර කෙරුවවල් කරලා තියෙනවා මේ කෙරුවවල් කරලා තියෙනවා කියන. නමුත් ඒ කරන්න ගිහිල්ලා කරපු මරිකන් කිය මෝඩකම් ටික, තකතිරුකම් ටික අපි කනගාටුයි. අපි ප්‍රකාශ කරන්නේ නැහැ, දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාදයේ විශේෂයෙන්ම භාවනා කරන කෙනෙක් ළඟට ගියාට පස්සේ තේින්න තියෙන්නේ කරන හැම දෙයක්ම අකුසල් යමක් නොකර හිටියනම් එතන විතරයි බේරිච්ච චිත්තක්ෂණය. ඒක නිසා පුළුවන් නම් යමක් නොකර ඒක දිහා සබ්බේ සංඛාරා දුක්ඛ කියලා විසංඛාරගතක් අසංස්කාරික තැනකට හිත ගෙනියන්න උත්සාහ කරනවා නම් ඒක සාමාන්‍ය ලෝකේ දන් දෙන කෙනක් භාවනා ලෝකේ කෙනෙක් දන් දෙන දිහා බලනකොට දෙවිදයක් වේ වෙන පින්කම් දන්නේ නැති කෙනා දන් දෙන්න ඕනේ මොකද ඒක තමයි සාසනයට එළඹෙන අත්ොත්තිර තැන නමුත් භාවනා කරන එක දන් දෙන්න ගියොත් එයා මේ කළ යුතු උතුම් පින්කමක් තියදී දාන කටයුත්තක් ගැන කතා කරනවායි කියලා කියන්නේ ලාමක වැඩක් දානේ දේ කරන භාවනා කරන එක නම් බලන්න තියෙන පුළුවන් තරම් දානියක් ඉක්මවලා සීලයක් ඉක්මවලා සමාධියක් ඉක්මවලා ප්‍රඥාවට කටයුතු කරන එකයි. ඒ නිසා ඒකේන දන් දෙන එක විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් දන්නවා අපේ අප්‍රමාදය කියන්නේ ඒක නෙවෙයි. ඊට වැඩි වැඩි එකක්. ඒ දානේ දුන්නට කමක් නැහැ. හැබැයි කිසිසේත්ම අකුසලයක් නොවන තාලෙට. අපි මේ පාරට මේ සැරේ ඉස්සර සැරේ බුරුම ගිය වෙලාවේදී අපි ඒ ස්වාමීන් වහන්සේට පිළිකර ටිකක් අරන් ගියා. අපි ලංකාවේ 20ක් විතර ගියා. ජරස අපිට හම්බෙට දුන්න වෙලාව හම්බුනේ බහුවෙන්ද උදේ වෙලාවක් දුන්නා. හැන්දෑ වෙලා නැහැ කියලා. අපිට කියලා තියෙන වෙලාව හම්බුනේ. ඒ වෙලාවේ තවත් කණ්ඩායමක් ඇවිල්ලා හිටිය වෙන රටකින් ඒගොල්ලත් පිළිකරගෙන අන්තර. ඒ නිසා ඩෝ ඇවිල්ලා මේ දැන් මේ මටත් උගන්වපු විපස්සනා පිළිබඳ හොඳම දක්ෂ ගුරුවරයෙක් දාහන ගැන කතා කරනවා. ඉතින් කිව්වා මේ දැන් ඕගොල්ලෝ රටවල් වලින් ඇවිල්ලා මේක පූජා කරනවා මේ පූජා කරන්නේ මේ දාන කුසල ක්‍රියාව සඳහා කියලා. දන්නවද දාන කුසල ක්‍රියාව කියන්නේ මොකද්ද කියලා? ඒසොන්ච කිව්වා ක්‍රියා කියලා හිතෙන් අදහස් කරන්නේ යමක් නොකර සිටීම. සාතනාසික ක්‍රියා හිත කියන්නේ මොකොත් නොකර ඉන්නේ. ඒ නිසා දාන දෙන වෙලාවේ ලෝභේ නැත්තම්, දාන දෙන වෙලාවේ ද්වේෂේ නැත්තම්, ලාභේ දාන වෙලාවේ මෝහේ නැත්තම් ඒ වෙලාවේ ක්‍රියා හිතක් පහළ වෙනවා. ඒ ක්‍රියාහිත දාන දාන කුසල ක්‍රියාව කියලා කියනවා. ඒ නිසා මේ දාන දෙන වෙලාවේ මොනම මේ රාගයක්වත්, ද්වේෂයක්වත්, මෝහයක්වත් නැති බව දකින්න. ඒකට විපස්සනා බලවනා මධ්‍යස්ථානයේ කරන දානයක් වෙන්නේ. මේ දාන දෙලා අරක දෙන්නම් මේක ලැබෙයි, අරව ලැබෙයි, මේක ලැබෙයි කියන කතාව ඔක්කොම අර කුසලයේ අව탁ෂේප කරනවා. නිසා දාන කුසල ක්‍රියාව කියලා කියන්නේ ඒ කුසල ක්‍රියාව සිදු වෙනකොට රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තොරයි. එතන තියෙන ක්‍රියා කියන්නේ අක්‍රියාව. ඉතින් ඔක්කොටම කටහැරෙනවා මේ විපස්සනා පැත්තෙන් බලනකොට අපි කරන හැම කෘත්‍යකම ක්‍රියාහිත පහල කරගන්න පුළුවන්. සියල්ල වෙන්න ඇරලා ඒක දිහා පූර්ණ අප්‍රමාදයකින් පූර්ණ අවධිකින් බලන්න පුළුවන් නම් ඒක ක්‍රියාහිතක් කියන්න පුළුවන්. ඒකට ඕන නිවන කියන්න පුළුවන්. එතකොට අපි උත්සාහ කරන්නේ මේ අපි ළමන්නේ ක්‍රියා කරනවානේ. ක්‍රියානි කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා. ඒ සියල්ලම නතර වෙච්ච තැනයි ශාසනීය ක්‍රියා කියලා කියන්නේ. ඒක ඔතෙන් යන්න දානෙමුත් පුළුවන්. සීලෙමුත් පුළුවන්. භාවනාවෙත් පුළුවන්. හැබැයි අපේ ප්‍රශ්න දිහා බලන හැටි අකුසල් නොකිරීම හරහා තමයි ක්‍රියා හිතක් පහළ වෙන්නේ. ඒ නිසා කොයි වෙලාවක හරි අපිට රාගෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කලවම් වෙච්ච හිතක් තියෙනවනම් ඉතින් කර්ම රාශියක් රැස් වෙනවා. සංසාරයක් ගොඩ නැගෙනවා. ඉතින් ඒකෙන් අයින් කිරීම සඳහා විපස්සනාදී අපි දාන කුසල ක්‍රියා කරනවා, සීල කුසල ක්‍රියා කරනවා, සමාධි කුසල ක්‍රියා කරනවා. හැම එකෙම තියෙන ක්‍රියාහිත. එතකොට පොඩ්ඩක් හැරිලා බලන්න අපි මේ වෙලාවේ ගෙදර හිටියම මොකද කරන්නේ කියලා. කොච්චරක් රාග මිශ්‍රිතද කොච්චරක් ද්වේෂ මිශ්‍රිතද කොච්චරක් මෝහ මිශ්‍රිතද ඉතින් ඒක දැනගෙන අපි බලනවා නම් මේ වෙලාවේ මගේ හිත මොනම හේතුවක් නිසා හරි කමන්නේ සුදු ඇඳගත්ත නිසා හෝ සිල්ලට ගත්ත නිසා හෝ බනහන නිසා හෝ නිස්සන්නවණින් නිසා මොනම හේතුවක් නිසා හෝ රාගයෙන් ද්වේෂයෙන් මොහින් අයින් කරගන්න යන හදනවා නම් ඒක ගන්න බලන්නේ ඒ අප්‍රමාදය අන්නේ අවබෝධය අන්නේ දැනීමට අප්‍රමාද හිතක එතකොට ප්‍රමාදය කියලා කියන්නේ නොකල යුතු නොපනත්කම් ගැන නොතැකීම මේක තමයි මුළු දවස පුරාම සිද්ධ වෙන්නේ අපි ගිහි කෙදට වෙලා ඉන්නවා අපි කරන නොපනක්කම් වහන්නයි අපි උත්සාහ කරන්නේ. කෙරුවට කමන්නේ ප්‍රසිද්ධිය කරන්න එපා. දරුවන්ට පේන්නේ නැති වෙන්න පිස්සු කියලා කමන්නේ. පේන එක විතරයි වළක්වන්න හදන්නේ. ආන්න මේක පොඩ්ඩක් අපි සලකා බලනවා අප්‍රමාදයේදී ඕන ක්‍රියාවක් කරන්න සබ්බපාපස්සා කරනම් කියන මූල ධර්මයේ. සිළු පවෙන් වැළකෙන්න පුළුවන්කම හිතනවා මිසක් අන්ධහැර ප්‍රමාණය, ගිජ්ජු හොල්ලන ප්‍රමාණය, බෙර ගහන ප්‍රමාණය නෙවෙයි කුසල ක්‍රියාව වෙන්නේ තමන්ගේ හිතේ. කය වචනය පුළුවන් තරම් අරසා කරන එක. ඉතින් මේ අප්‍රමාදයේ යම් වෙලාවක හිතට වද්දා ගත්තම ඔය කමඨාන් සුද්ධ කරනට අහන ප්‍රශ්න වලින් 90%ක්ම ඉවරයි. කිසිම කෙනෙක් ඒකට කැමති නැහැ ඔක්කොටම කරන්න ඕන වෙලා තියෙන්නේ. මොනවදෝ කරන්න ඕන නැති. ඉතින් කරන කරන හැම වෙලාවකම නොපලක්කම් වගේක් තමයි කෙරෙන්නේ. ඒ නොදැනුවත්කම. ඉතින් ඒක ප්‍රශ්නයක් ප්‍රශ්නයක් කරන කතා කරලා පෙන්ලා දෙන්න ඕනේ. අපි මේ භාවනා කරනකොට කරන්නේ කය හොල්ලන එක නතර කරන්න. කතා කරන එක නතර කරන්න. හුස්ම ගන්න එකවත් කරන්න එපා කෙරෙන්න ආරින්න. ඒකල ඒක දිහා පූර්ණවයෙන් බලන්න. ඕක කරන්න ඔය ඔය පණිවිඩය ගන්න මේ වගේ රිට්‍රීට් කීයක් කරන්න වෙයි කියලා දීතත්. කොච්චර කෙරුවත් අටමන තාක්කල් අපි අද මොකද්දෝ පමාවක් සිද්ධ වෙනවා. නොකළ යුතු නොපරක්කම සිද්ධ වෙන හැබැයි ඒක දන්නවනම් අප්‍රමාදී අපිට ඕනෙල් දෙන්නේ අපි අතින් කොච්චරක් ඒ නොකළ යුතුකම් වෙනවද කියන එක දන්නවනම් අත්තක් හොල්ලන්න බයයි. කට හොල්ලන්න බයයි. වචනයක් කතා කරන්න බයයි. මොකද හැම දෙයකින්ම තව කෙනෙක් කැළඹෙනවා. පරිසරය කෙලසෙනවා. කම්පන චංචල එනවා. බුදුන්සේකට කියනවා හැම ඉන්ජිනයක්ම ස්පන්දනයක්ම කම්පනයක්ම චංචලයක්ම කෙලෙස් කියලා. ඉන්ජන ස්පන්දන කම්පන චංචල ප්‍රපංචන ඒ නිසා ආනන්ද සප්පයි සූත්‍රයේ වෙන කිසිම ඉන්ජිනයක් කිසිම කම්පලයක් කිසිම ස්පන්දනයක් නැති සමාපත්තියක් අකිරියේ ක්‍රියාහිතක් මෙන්න මේක තමයි අපි සැලසුම් කරන්නේ නමුත් අපි මෙතෙක් කල් ඉගෙනගත්ත බුද්ධ ආගමේ මොකද්ද තිබුණේ පින්කම් ගෝසා රැස්වීම නරක නිසා නෙවෙයි කියන්නේ ඒක වඩා හොඳින් කිරීමේ ක්‍රමයක් අප්‍රමාදී කියලා දෙනවා. හැබැයි මම අද දවසේ මේ වැඩමුළුවේ අප්‍රමාදය කාරණාව පොතේ තියෙන නිසා මතක් කරනවා මිසක්කා. අපි මේක ඉස්සෙල්ලා දසුත්තර සූත්‍රයේ රිට්‍රීට් කරා. ඒකෙදී දවස් කීපයක් මේ අප්‍රමාදයේ පිළිබඳ විස්තර සහිත කතාව කරලා තියෙනවා. ඒ නිසා මම යනවා සාරිපුත්‍ර ස්වාමීන්ගේ දෙවෙනි කාරණාවට ඒ බහුකාර ධර්මය ඇතිවීම සඳහා අප තුළ අප්‍රමාදය පළපදියම් කර ගැනීම සඳහා කතමෝද ආවසෝ ඒකෝ ධම්මෝ භාවේ තබ්බෝ කුමක්ද භාවිතා කළ යුතුය අපි කුමක් වැඩි යුතුද කුමක් අසුරු කළ යුතුද අප්‍රමාදේ වඩා අප්‍රමාදී කියන එක කාරණා දැනගතට පස්සේ නැත්නම් මුළු ශාසනයම කියන අප්‍රමාදී කියලා දැනගතට පස්සේ ඒ අප්‍රමාදයේ මේ නොදන්න දෙමළෙට අපි හඳුනගන්න ලං වෙන්න කුමක් වැඩි යුතුද භාවයේ තබ්බා කියන අපි මේ භාවනා කියන වචනේ ඇවිල්ලා තියෙන ඔතනින් ඒකෙදී සාරිපුත්‍ර සමහර ප්‍රශ්නයක් අහලා උන්වහන්සේ උත්තර දෙනවා කායගත සති සතා සංගත සාත සංගත කායගත සතිය වඩා ඉන්නේ ඉරියව්ව ගැන දැනගන්න එච්චර තමන් ඉන්නේ ඉරියව්ව ගැන දන්නවනේ ඒක තමයි අප්‍රමාදයට පාර කැපෙන තැන. හැබැයි ඒ පොඩි ඉංගියක් තියලා එන පොඩි කෙනෙක්illa පොඩි කෙනෙහිල්ලක් සහිතව සාරිපුත්‍ර සාංශය සඳහන් කරන්නේ කායගත සති සාත සහගත සාතං සාතගතිය කියලා කියන්නේ ප්‍රනීත ගතිය. Taman කයේ ගත කරන හැම චිත්තක්ෂණයකම හිත ප්‍රනීත කරගන්න දැනගන්න කියලා කියනවා. අපි කයේ හිත පවත්තනොත් නැති නේ. පවත්තන හැම වෙලාවම අපිට හරි කම්මැලි, හරි නීරසයි, හරිම ඒකාකාරයි, හරිම සැකේලවන සුළුයි. කවදා හරි පුළුවන් ද තමන්ගේ කයේ හිත පැවැත්වීම තමයි අප්‍රමාද ධර්මයට ගෙවදින තියෙන එකම ක්‍රමය. අන්න එක ප්‍රණීතව කරන්න. මේක මගේ ජීවිතයේ තියෙන ලොකුම සුන්දර දේ වශයෙන්. එනතම් මට ඉන්න හොඳම මිත්‍රය තමයි මගේ කය කියලා. කයත් එක්ක සම්පූර්ණ මිතුරු දමක් ඇති කරගන්න පුළුවන් නම් මිහිරියාවක් ඇති කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් විනෝදාංශයක් ඇති කරගන්න පුළුවන් නම් නැත්නම් සතිය වඩන හැම වෙලාවම සතුට වෙන්න දන්නවනම් අපි ඕනම වෙලාවක පූර්ව සතුටක් ලබන්න සුදුසුකම් සියල්ලම අපි ළඟ තියෙනවා. කිසිම දෙයක අඩුවක් නැහැ. මොකද හැම මිනිසෙකුටම කයක් තියෙනවා. කයට එළමෙන්න පුළුවන් අම්මා මරණත්. කයමට එළමෙන්න පුළුවන් දරුවා මේ දැන් අතපල්ලි වැටලා මැරිලා ගියා. ගෙට ගිනි ගත්තත්, ඔළුව ගිනි ගත්තත් කායට එළඹලා වාසය කරන්න පුළුවන්. නමුත් ඒක සතුටින් බාර ගන්න නැති එක තමයි අපිට තියෙන සාපේ. අපි දින එකම තකතිරුකම, අපි ළඟ තියෙන එකම නොදැනුවත්කම තමයි කයට හිත ආපු ගමන් පාළු ගතියක් දැනෙන. කම්මැලි ගතියක් දැනෙන. නීරස ගතියක් දැනෙන. ඒ නිසා කයට හිත ගන්න එක එකක්. ඒක අප්‍රමාදයේ සඳහා තියෙන එකම රත්තරන් ගේට්ටුවේ බව දැනගන්න. ඊට පස්සේ ඒකට සතුටු වෙනවයි කියන එක මාර්ගඵල ඥානයක් ලැබෙනකම්ම සිද්ධ වෙන්නේ. ඒක බොහොම අරස්සකාරීව කියත හැකි සතුට ඇති කරන හැම වෙලා මේ සතියෙන් ගත කරන හැම වෙලාවකම සතුට ඇති වෙනවා ඇති වුණොත් හොඳයි ඒක තමයි අප්‍රමාදයට ඇති මාර්ගය කියලා අපි ලක්ෂ කෝටි වාරයක් ඇහුවත් සතිය එනකොටම හිතට නුරුස්නා ගතියක් එනවා සතියයි නුරුස්නා ගතියයි දෙක නිවුන් සහෝදරයෝ ඒ නිසා ඕනම වෙලාවක Taman මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එළඹ වාසිය කිටනවා කියන ඔඩ මොන අප්‍රමාදී කියලා කියන්නත් පුළුවන් අපි මෙතෙක් සාකච්ඡා කරපු සතිමත් වෙනවා කියන එක සිද්ධ වුණා නම් නිසි උපදේශ නොලැබීච්ච ලෑස්ති මනසක් නැති හැම කෙනාටම මේකට දාන වචනේ තමයි පාළු ගතිය. කම්මැලිකම. එහෙම නැත්නම් නීරසකම. ඒ නිසා Taman ළඟට හිත ආපු ගමන් අපි මොනවා හරි කර්මාන්තයක් කරලා අර ඇති වෙච්ච කය පිළිම කයට ආපු හිත පහලුවක් කම්මැලිකමක් නීරසකතියක් කියලා මොනවා හරි කර්මාන්තකේද. ඉතින් කවදා හරි ඒ සතිය ඇති කරගන්න අප්‍රමාදය ඇති කරන්න උත්සාහ කරන ගමන් මේක ඇති වුණාට පස්සේ ඒක පිළිබඳව සාත ලක්ෂණය ප්‍රනීත ලක්ෂණය ප්‍රමෝද ලක්ෂණය තරුණ ප්‍රීතිය ඇති වෙන්න ඇති වෙනකන් සතිය පවත්තන්න ලක්ෂ කෝටි වාර කීයක් සති චිත්තක්ෂණ ඕන වෙයිද කියලා කියන්න බෑ. මොකද සතිය එනකොටම කම්මැලි කරන එක තමයි මායя කියන්නේ. සතිය එනකොටම එපා කරන එක තමයි කෙලෙස් කියන්නේ. සතිය එනකොටම ඒක නීරස කරන එක තමයි අපි ළඟ දෙන නොදැනුවත්කම කියන්නේ. ඉතින් අපි මේ ඒකටම හිත යොදන ගම දැන් මේ වගේ වැඩමුළුවක ඉන්නකොට දවසේ පැය 12ක් විතර වගේ. පරියන්ක පැය ගන්න මෙච්චරයි, සක්මන් පැය ගන්න මෙච්චරයි. අවදිින් ඉන්න හැම වෙලාවෙම තමන්ගේ කයත් එක්ක නැත්නම් තමන්ගේ කයත් හොඳ මිත්‍රය බාටපත් කරගෙන ඉන්න ගමන් ඒක මොන තරම් සාසන සම්පත්තියක්ද මොන තරම් පිරිච්ඡකතියක්ද මොන තරම් සන්තුෂ්ටි කරගතියක්ද කියන එක හිතට බද්දා ගන්න නාකි වෙන්න වෙන්න අමාරුයි. මොකද ඒකේ එපා වෙලා තියෙන දැන් අච්චාරු දාලා වගේ ඇඹුල් වෙලා. ඒ නිසා කයට හිත එනකොටම හැබෙන්නෙත් නෑ, කන ඇහෙන්නෙත් නෑ, වම තියෙන කොට දකුණ යන්නේ, බොම්බේ බලනකොට කල්කටා පේන්නේ. උතින්න ගියාට පස්සේ හරියම හැබැයි වෙන කරන්න දෙයක්වත් නෑ මොකද කවුරුත් මේ ඇඟ දිහා බලන්නෙත් නෑ දැන් තමන්ට තේරෙනවා මොිනක බැලුවත් ඇති වැඩකුත් නැහැ කියලා. මේක නෙවෙයි සාත ලක්ෂණය කියන්නේ. පුළුවන් නම් බද්දර යවුනේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිවියේදී භාවනා කරලා තමන්ගේ ශරීරය දිහා මේ රාග නිශ්චිතව නෙවෙයි. මට මේ හම්බෙච්ච මනුස්සකය. කිසි කෙනෙක් රාගය සඳහා නොවේවා. මට මේකත් එක්ක ගත කරන හැම වෙලාවෙම බුදුන් එක්ක ඉන්නේ කියලා දන්නවනේ. මේකත් එක්ක ගත කරන හැම වෙලාවෙම මම ධර්මයේ අසීමිත කිහිල ගත කරන්න බව දන්නවනේ. මේකත් එන්න ගත කරන හැම වෙලාවෙම මම සංඝ කියන ගණයට වැටෙන බව දන්නවනම් මේකත් ඒ ගත කරන හැම වෙලාවෙම සීලේ 100%ක්ම සම්පූර්ණයි කියලා දන්නවනම් හිතන්න එවැනි පණිවිඩයක් දෙන්න තරුණ තරුණියෙකුට කොච්චර අමාරුද කියලා. එහත් ඉන්නේ මොන වගේ මානසිකත්වයේද? ඒකට කියන්නේ මේ කය රූපාරංකාර මධ්‍යස්ථානයක්. එහෙම නැත්නම් තව කෙනෙක් පිළිබඳව පිළිබඳ සිතේ ඉන්නේ ඒ කය ගැන හිත හිතා ඉන්නේ. ඒ නිසා මේ තමන්ගේ මනුස්සකයේ තියෙන අසුබයක් ඒකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මයක් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බලන්න මේ සංසාරේ ගැටේ වැදිලා තියෙන හැටි පුළුවන් නම් මේ පණිවිඩය දෙන්න ඕන පුළුවන් තරම් තරුණ වයසේ. කිට්ටු කරන්න බෑ. කිට්ටු කරන්න බෑ. මොකද හේතුව පුදුමාකාර ව්‍යාපෘති. අධ්‍යාපන කටයුතු පවුලේ කටයුතු අල්ලි හම්බ කරන්න විනෝදාංශ තව අනාගත සැලසුම් පිටිලකට කරන්නේ. ඉතින් හැබැයි බුදුරජාණන්සේක පැත්ත බලනට නාගි උනත් තරුණවත් මහලුණත් ඒක අමාරුයි. මොන කෙනෙකුටවත් තමයි. ඉතින් අපි මේ ගත කරන්න හදන්නේ දැන් නා කියලා. හැබැයි කමන්නේ. දැන්වත් අඩු ගන්න පුළුවන් මේ කයේ ගත කරන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන ගත කරන චිත්තක්ෂණේ නිවන බව ඒකයි බුදුහමර අපිට මෙච්චර මේ 84000ක් ධර්මස්කන්ධයෙන් දෙන්න හදන්නේ කියන බව දැනගෙන හැකිතාක් වෙනතට මේ සති චිත්තක්ෂණේ වැඩි කරන කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම අපි අප්‍රමාද වෙනවා මේ කයින් කාටවත් කෙලෙස් ඇති කරගන්න තරහක් ඇති කරගන්න ද්වේෂයක් ඇති කරගන්න මෝහයක් ඇති කරන්න උත්සාහ කරන්නේ මොකද අපි හිතුවත් නැත්නම් ඒක වෙනවා ඒ නිසා පුළුවන් තරම් බලනවා යමක් කෙරුවොත් අපි ඒක කායික ක්‍රියාවක් කියලා. ඒකෝට කාට හරි මම පිළිබඳව තරහක් ඇති උනායි කියලා නැත්නම් කැමැත්තක් ඇති උනායි කියමු. ඒකෝට ඒ තරහෙන් හෝ කැමැත්තේ කොටසක් මට එනවා මොකද මං හිතාමතා කරපු නිසා. නමුත් කරන්නේ නැති උනත් කෙරෙන දේවල් වලට කෙනෙක් තරහ වෙන්න පුළුවන්. කෙරෙන දේවල් වල කෙනෙක් මෛත්‍රී කැමති වෙන්න නමුත් ඒකට බුදුහාම කරනවා ඔබ වගේ කියන්න ඕනේ නැහැ. මොකද කරපු දෙයක් නෙවෙයි. නිසා ශීලයේ තියෙන්නේ හිතාමතා කරන දේවල් හික්මව ගැනීමක් මිස අපෙන් සිදුවෙන හැමදේම අපිට පාලනය කරන්න බෑ. ඒ නිසා සචේතනිකව සතුන් මරන්න එපා. නමුත් ජීවත් වෙනකොට සතුන් මැරෙන්න ඉඩ තියෙනවා. ඕකට පශ්චාත්තාප වෙලා බෑ. මොකද එකෙක් ජීවත් වෙන්න බෑ. තව කෙනෙක්ගේ දීදි මාංශය කන්නේ නැතුව. මේ සංසාරේ කියන්නේ ආහාර දානයක්. එක අනිත් එක කාලා ජීවත් වෙන ලෝකයක්. ඒ නිසා අපිට සතුන් මරන්න නැතුව ජීවත් වෙන්න. හැබැයි මරන්න යන්න එපා. මැරෙද එක හිත වෙනවා. ඒකෙත් කනගාටු වෙන්න එපා. ඒකට පුත්‍රිකරණංශය අපිට සම්පූර්ණ නිදහස දීලා තියෙනවා. මරන්න එපා. මොකද ඔබ ජීවත් වෙන කැමති නිසා. හැබැයි මතක තියාගන්න ඉඳපන් අපි මේ ඉඳගෙන ඉන්න පොළවේ අත කී ලක්ෂයක් පණුව තැම්බෙලාද මේ වෙලාවේ. ඒකට කරන්න දෙයක් නැහැ. එන්න එපා සංසාරෙට. ආවොත් ওই ටික කරන්න වෙනවා. හොරකම් කරන්න එපා. නමුත් උඹට පරිසරයෙන් ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා ඒක අඩුවෙන් කාලා ජීවත් වෙන මේ කෑම සඳහා සම්බෝ මේ සම්භාෂණ පවත්වන්න එපා. පාටි දාන්න යන්න එපා. ඔකින් අසීමිත අකුසල සිද්ධ වෙනවා. ඒ වගේම කාමයේ අවශ්‍යයි. ඇහැට රූප අවශ්‍යයි. කනට ශබ්ද අවශ්‍යයි. නාසයට යම් ගඳක් අවශ්‍යයි, ජීවිත රසක් අවශ්‍යයි, කායට පහසක් අවශ්‍යයි, හිතට ඒචිලා නමුත් මේක මිත්‍යා චාරයට යන්නේ. මිත්‍යාචාරය කියන්නේ සීමා වික්මවල රූප බැලීමේ තියෙන ආසාව. සීමා වික්මවල සද්ධාහන තියෙන ආසාව. මේ සීමා වික්මවල ගන්ධ රස පහස විඳින්න තියෙන ආසාව. එහෙම නැත්නම් තව කෙනෙකුගේ මානසිකත්වයට හානි වෙන විදිහට, ආචාර ධර්ම කැඩෙන විදිහට, වීතික්‍රමණය වෙන විදිහට දෙදෙනෙක් දෙදෙනෙක් එකතු වෙලා කරන මෛතුන සේවනේ තමයි අන්තිමටම පෙන්වන්නේ ඔය කොයි එකනොත් කාමීත්‍යචාර සිද්ධ වෙනවා ඒක නිසා ඒක පුළුවන් තරම් බෙහෙල්ලා ජීවත් වෙනවොත් මේ ශරීරයට බෑ ඒක කරා මේ ශරීරයේ හැදිලා තියෙන જાතිය බෝ කරා ඒක මුළු යන්ත්‍රේම තියෙන එච්චරයි ඉතින් අර තරුණ වයසේ තියෙන බරපතලම ප්‍රශ්නේ මොකද එතකොට ඕජාව වැඩිම වෙලා ඒකට කොහොමඩක්වත් මේක තේරෙන්නේ නැහැ එයාට තමයි හැබැයි එතන ලොකුම ආනිශංස තියෙන කරන්න පුළුවන් නම් අප්‍රමාද වුණොත් සතිමත් වුණොත් ඒක නිසා මේ කායගත සති කියලා කියන්නේ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස මේ කය පිළිබඳව කයෙහි කය පිළිබඳව දැනීම මේ කය පිළිබඳව අපි විවිධ පැති වලින් බලන්න පුළුවන් මේ කය දොඹකරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වැඩ කරන රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් විදිහට වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ භෝජන සංග්‍රහ පවත්තන්න විවිධ පැතිකඩ තියෙනවා. මේ එකකින්වත් මේ බුදුයන්සේ කය කියන්නේ සමූහයක් බව දැනගන්න. කය කියන්නේ කන්දක්. ස්කන්ධයක්. ස්කන්ධය කියන්නේ එකක් නෙවෙයි කියන එකයි මේ කයේ දත යුතු එකම කාරණා මේ සාමෝහයේ එකතු වෙලා. විදුවීම නිසා දෙන නමක්. ඒක හරියට කියනවා නම් මේ මැස්සෝ රාශියක් එකතු වුණාට පස්සේ ඒකට මේ වදේ කියලා කියනවා. හැබැයි මේ මැස්ස විසිර ගියාට පස්සේ මේ වදේ නැහැ. ආයේ මේ මැස්ස එකතු වුණාට පස්සේ මේ වදයක් තියෙනවා. ආන්නේ වගේ මේ කය කියන්නේ ස්කන්ධය කියලා කියන්නේ ඛණ්ඩ කියලා කියන්නේ සමූහයක් මේ මමය කියලා කියන්නේ මේ ඔක්කොම එකක් කියලා හිතන මොඩකමද එච්චර ඒක දන්නවනම් ඒක දැන ගැනීම සඳහා අවදි වෙනවනම් ඒකට අප්‍රමාදී කියලා කියනවා. ඒක දැන ගැනීම සඳහා සත්‍යමත් වීම සඳහා තමයි අපි මේ කායගත සතිය කියලා පවත්න්නේ. ඉතින් කායගත සතිය ගැන කතා කරනවා නම් මේ කය කියලා බුදුහාමුදුරන්ගේ නිර්වචනය හැටියට ගත්තොත් මේක රූ ඇහ කන දිව නාසය කය මන කියලා මේක හය ආයතනෙකට කඩලා පෙන්නනවා. මේ කය කියන එක ඇහැ කියන්නේ වෙනම කයක්. එතන රූප ලක්ෂ කෝටි ගණක් ඇහැ මසස තියෙනවා. ඒකේ වෙන වැඩක් කරන්නේ රූප බලන කටයුත්ත කරනවා. කන අපේ මසින් හදිච්ච මේ කන වෙනම කන්දක්. ඒ ශබ්ද වලට සංවේදී භාවයේ තියෙනවා. නාසය ගන්ධ සුවඳ වලට සම්බන්ධයි. ජීව රසමස වලට සම්බන්ධයි. කය පහසට සම්බන්ධයි හිත හිතවිලි වලට සම්බන්ධයි මේ හය දෙනා කවදාකවත් සමග ජීවත් වෙන්න ගන්නෑ මේ හය දෙනා අශ්වෝ හය දෙනෙක් දුව රතයක් වගේ නන්නතර පැතිවලට ගිහිලා තියෙනවා අපි කා කියලා කිව්වට කොච්චර මේගොල්ලෝ එකිනෙකා කහකට වැටෙනවද කියලා කිව්වොත් ඇහෙන් රූප බලන වෙලාවක් ගැන හිතනද ඇහැ ඉන්ද්‍රියක් වඩපත් වුණොත් එයා කිසිම ශබ්දයක් අහන්න කනට ඉඩ තියන්නේ නැහැ. එයා කිසිම ගඳක් අහන්න කන්නාසෙට ඉඩ තියන්නේ දිවට, කයට, මනසකට එනිසා රූප බලනකොට අපිට ශබ්ද ඇහෙන්නේ නැහැ කියලා භාවනා නොකරපු කවුරක්වත් දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ රූපත් පේනවා, ශබ්දත් ඇහෙනවා, ගඳක් තියෙනවා, රසක් තියෙනවා. ඔය ඔය හයම එක සැරේ වැඩ කරනවා කියනකොට විතරයි මේ මම කියන සංකල්පේ පහළ වෙන්න පුළුවන් වෙන්නේ. බුදුසසුනේ කායගත සතිය පෙන්නනවා. හොඳට සතිමත් වෙලා බලන්න කයට හිත යොදලා කය කියන චක්ෂුෂය ඇහ කියන එකට හිත යොදලා බලන්න ඒකෙන් රූප බලන වෙලාවට කටත් නිකන් ඇරිලා තිබුණට කන වැඩ කරන්නේ නාසයේ දිව මොනක්වත් වැඩ කරන නිසා ඇහ මතුවෙන්නේ රජ වෙන්නේ අනික් සීරම මරාගෙන තලාගෙන ڇප්ප කරගෙන හරියට අශෝක රජුගේ සහෝදරයෝ 100ක් මරලා තමයි රජු වුනේ එහෙම නැත්නම් යාට රජ වෙන්න වෙන්නේ නැහැ. අශෝක රජුරෝ කියන්නේ අවජාතක දරුවෙක්. නීව රජ පරම්පරාවේ නෙවෙයි. ඒ නිසා යා කිරුවේ ඉස්සල්ලාම ඉතුරු සියම මැරුවා නල්ව කඩාගත්තා. ඒ වගේ තමයි ඇහැ රූප බලන හැම වෙලාවම අනික සියලුම රජ වෙන්න පුළුවන් ඔක්කොම මරනවා. කනට අවස්ථාවක් ආවොත් ඇහැට ඉඩ දෙන්නේ නැහැ මොකක්වත් නැහැ. නමුත් අපි ඒක දන්නේ නැහැ. නමුත් හොඳට බලන්න භාවනා කරනකොට අපි ආනාපානට හිත දානවා කියන්නේ කයි මේ ඇහ කන දිවනාසය කය මන කියන එකේ මේ කාය කාය කියන එකට හිත දෙමිලක් නෙවෙයි ආස්වාද ප්‍රසවාස කියන්නේ ඒක සබ්දයක් ඇහිච්ච ගමන් මේකේ සතිය කැඩෙන හැටි බලන්න අනපහනේ කරගෙන ඉන්නකොට ඒක කියන්නේ කය ස්පර්ශන හිත තියෙන්නේ නාස්පුගේ හරි පිම්බීමේ හැකිලිම හරි හිත වැඩි වැඩි තියෙනවා ඒකත් අමාරුයි ඒක දිගේ හිත පාත්තන එතකොට ඇහැට රූපයක් වෙන්නයි කියලා හිතන්න ඇර ජේතවනාරාමෙ පෙන්නවා බුදුහාමුදුරෙ පෙන්නවා අත්තම්මා පෙන්නවා මොකක් පෙන්වත් ආනපන කැඩෙනවා ශබ්දයක් ඇහිච්ච ගමන් බලන්න ආනපන හිත කැඩනවනේ ඒ කියන්නේ අච්චර ආශාවෙන් සිල් අරගෙන භාවනා මධ්‍යස්ථානට ආවිල්ලා මම කායනුපස්සනා වඩන්න මේ කියලා අදිස්ථාන කරගෙන හිටියත් කොහොදෝ යන ශබ්දයකට කන යෙදුනොත් කන නායකත්වයේ ගත්තොත් හිත කයට යන්නේ හිත කයට ගියොත් හරියටම කායන වසන හිටියොත් එහෙන ගැහුවත් ඇහෙන්නේ නැහැ. ඒක අපිට තේරුම් ගන්න ගොඩක් භවනා වැඩමුළු රාශියක් කරන්න ඕනේ. හරියට හිත තමන්ගේ මූල කර්මස්ථාන යොමු වෙලා කායගත සතියේ සුවිශේෂීව යෙදී ගත කෙරුවොත් අද අපි දවල් කියපු සමහර ලිපිවල තිබුණා තමන්ගේ කය නැති බව තේරෙනවා කිය. කය තියෙන බව වැටෙන්නේ නැහැ. ඒක කයේ පදාස නැහැ. තේරුණ ඒක නෑ කියලා දැනගත්තත් කලබලයකුත් නෑ. මුදුවට ආනාපාන නිසා එක වැරකට එකයි ගන්න පුළුවන් මේ සලායතන එහෙම නැත්නම් මේ පංචවෝකාර භවයේ එක ආයතනයක් වැඩ කරනකොට ඒක කොච්චර අධිරාජ්‍යවාදීද කියනවනම් ඒක අනිත් සේරම මකන. එනිසා මේ ඔක්කොම එකට දාලා මේ කය කියලා කිව්වට එතන නයිමුගටි හතරක් තියෙනවා. ඇහැ කැමති නැහැ කාටවත් අවස්ථාවක් දෙන්නේ. යා කොයි වෙලාවෙත් රූප බල බල ඉන්න කැමති. කන කැමති නැහැ රූප බල බල ඉන්නකොට යාට ඕනේ ශබ්ද මොකක්ද? ওই දෙන්නගේ සටනේ නාසයයි දිවයි පෙරදිලා තියෙනවා. ඊටත් පල්ලෙහා කය කියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කායනුපස්සනාවේදී කියනවා ඇස් දෙක වහගන්න කියලා. මොකද ඇස් දෙක අරගෙන හිටියොත් කවදාකවත් භාවනා කරන්න බෑ. මොකද ඒකෙන් කෙලෙස් වෙන වේගය වැඩි. කයට හිත දාන්න බෑ. ශබ්ද නැති තැනකට යන්න නැත්නම් ශබ්ද වලට අවධානය යොමු කරන්න එපා. මොකද එහෙම කෙරුවොත් මේ කයට හිත යන්නේ නැහැ. ඊගාට නාසය දිව ඉච්ඡර සාමාන්‍යයෙන් කරදර කරන්නේ. ওই හතර දෙනාම භෞතික වශයෙන් කපා හෙලලයි අපි අයින් කරලයි අපි කායගත සතියට යන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා ඒකයේදී කයෙහි හිත පාතන්න කොච්චර අමාරුද කියලා. මේ ආනපන තමයි මට තියෙන ලොකුම පින. ඒක තමයි භාවනා කරනම කොච්චර අමාරුද? සක්මන් කරනකොට මට තියෙන මේ වම දකුණ බලන එක නෝ කොච්චර අමාරුද කියලා බලනකොට පේනවා. ඒ එක දහවනපතයක් දිගේ නාලිකාවක් දිගේ හිත පවත්වනකොට රූපයක් පෙනිච්ච ගමන් පැදුරටත් නොකිය හිත පිටපයි. සද්දයක් ඇහිච්ච ගමන් පැදුරට නොකිය හිත පයින්නවා. ඒ කියන්නේ අපි මේ සිල් අරගෙන මේ කරන භාවනාවට ඇහවත් කනවත් සම්බ දොයිතෝක සැලකිල්ලක් කරන්නේත් නැහැ, මායින් කරන්නේත් නැහැ. දෙන්න පුළුවන් තරම් කරදර දීලා කියනවා. ඔබට පුළුවන් නම් අරන් බලන්න ඕම් බලපන් මම ඔබට කරන දේ. බුදුජානසික කියන උදේට කසපාර 300යි දවල්ට කසපාර 300යි හැන්දෑවට කසපාර 300යි ගුටි කන බරපතල වැඩ ඇති ඉර දඬුවමක ඉන්න කෙනෙක් වගේ මේ කයක් නඩත්තු කරනවා කියන්නේ. ඒ භාවනා නොකරන කෙනෙක්ගේ හිතන්න උදේ ඉඳලා හැන්දෑ වෙනකම් මොනව වෙනවද දන්නේ නැහැ. කොහි හිත තියනවද රූපෙද සද්දෙද ගන්ධෙද රසෙ මොකක්වත් නැහැ ඒක පිස්සු ඇරිච්චි වඳුරෙක්ගේ රිලෙවෙක්ගේ හිතක් වගේ ඒක තේරෙනවා භාවනා කරලා කායගත සතියට ගියාම ඒ නිසා බුදුරජාණන්සේ නිකන් මේකට අර අකුරු කරන පොඩි දරුවෙකුට ශිල්පායතන ගියාට පස්සේ එයාට දෙන අභ්‍යාසය වගේ කියනවා මේක සඳහා රූප ඇවිස්සෙන්නේ නැති කාම දර්ශන නැති ගැලේකට යන්නේ නැත්නම් ගහක් මුල වාඩි වෙන්න නැත්නම් ශුන්‍යagaraකට යන්න මොකද නැත්නම් මේ කාමභෝගී කවුරු හරි මේක උඳ හැදෙන්න ගත්තොත් ඔක්කොගෙම හිත දූෂ්‍ය වෙනවා ඒකම ශබ්ද මේ කන රසායන සංගීතේ නැති තැනකට යන ගන්ධ රස අගේ කරන්න එපා පහස කරදර කරන්නත් එපා ඇඟට මොනම විදිහකට ඇඟ හොල්ලන්නේ නැතුව තැම්පත් කරලා මේක දිහා බලාගෙන ඉන්න ඕන්නේ එතකොට එක්කෝ කය ඉරියව්ව යාළු වෙලා දැන් මේක තමයි ලොකුම පිංකම කියලා තේරුම් ගත්තා නම් ඒක තුල ඉන්නකොට ඒක ඇතුලේ වෙන පරිවෘත්තිය ක්‍රියා තේරෙනවා. මුගක් වෙලාවට තේරෙන්නේ වායෝ ධාතුව මොකද ඒක බුම්බන හකුලන ගතිය නිසා. ඒක ඒක ආස්වාද ප්‍රසවාසයේ වශයෙන් තේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම වශයෙන් තේරෙනවා. අද දවල් අර ප්‍රශ්න කරපු එකෙන් තුනේ යාට හෘද වස්තු ගැහෙනවා තේරෙනවා කියලා. සමහරලාට නලියන ගති, කම්පන චංචලති ගොඩාක් වැටෙනවා. ඒ තේරම අපි ගන්නවා කායනු කායගත සතිය. මෙන්න මේ පද්ධතිය විතරක් හිත පවත්තන්න ශබ්දවලට, වේදනාවලට, රූපවලට, ගන්ධ රස පහතට යන්නේ නැතුව මේක දිගේ හිත පවත්තන ගැනීම සඳහා කරන ප්‍රයත්නයේදී කායි කායානුපස්සී විහෙරති කියනවා කායගත සති කියන කෙනා රූප භාවනාව කියලා කියනවා ඉතින් මේකෙන් කරන්නේ අර ඊතුරු ආයතන වලට යන්න දෙන්නේ නැතුව එක ආයතනයක තියලා මේ සතිය කියන එක පුරුදු කරනවා ඉතින් බලන්න අපිට කොච්චර වෙහෙසද කියලා පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ රිට්‍රීට් එකේ ඉවර වුණාට පස්සේ කුඹුරු වැඩ කෙරුවට වැඩිය ඇඟට දෙනවා එහෙම නැත්නම් ආමි ට්‍රේනින් එකක් කරාට වැඩිය ඇඟරි දෙනවා. මේ මේ සම්පූර්ණ අනුකරණ දෙන බතක් කාලා එළප පැදුරක බුදියන්න යන්නේ. නමුත් බලන්න මේ කය දිහා බලා ඉන්නකොට අපි ඇඟ කොච්චර තරහද කියලා. මුළු සංසාරේ අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ මේ කයට වෛර කරලා තියෙනවා. වර්තමාන මොහොතට වෛර කරලා තියෙනවා. මෙතෙන්ට වෛර කරලා තියෙනවා. ඒක නිසා ඒ ඒ gati අරදී දැන් මම මෙතන හිටපක්. මේ ඉරියව්ව හිටපක්. මේ ආනපන හිටපන් කිව්වහම දඬු කඩේ ගැහුවා. ගංගජේ හිලහලා කසපාර ඇව්වා වගේ. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන කොච්චර තිබ්බත් කොච්චර පොඩි පිරිසක්ද යන්නේ බලන්න භාවනා කරන්නේ. ඊටදී කොච්චරක් යනවද බලන්න මල්වත්ති පූජාවල් වලට. දානෙට. පාරට වැලා අප්පුඩියක් ගහුවා නම් ඕන වෙලාවක බස් එකක් පුරවන්න පුළුවන්. අපි යනවා සෝමාවතිය, අන්තම් පේන අනුරාධපුරේ කිව්වොත් හැරෙන්නේ නැහැ, බෙරෙන්නේ නැහැ. දුරු. නමුත් ඒ වගේ උත්කෘෂ්ණම කුසලය භාවනා මධ්‍යස්ථානෙ ගිහිල්ලා මේක දිහා බලනවා කිව්වම අම්මා මුත්තා කිව්වත් මෛත්‍රී බුදුහාමුදුර එනකන් නම් බෑ. ඒ ඊට පස්සේ නම් කරන්නේ. දහසකුත් එකක් කාරණා ඉදිරිපත් කරනවා. ඒ මොකද්ද අපි තරම් මේ වර්තමාන මොහොතට ද්වේෂ කරනවා. කාට හරි හිතන්න භාවනා කරනකොට මම මගේ කයර කොච්චර වෛර කරනවද කියන එක දැක ගන්න පුළුවන් වුණොත් මේ පින් කරලා ලැබිච්ච මේ මනුසාත්ම භාවයට අපි කොච්චර වෛර කරනවද කියලා. තමන්ට කරන වෛරය තමයි අනුන්ට කරන ප්‍රේමය කියන්නේ. මේ කයත් එක්ක ඉඳ බැරි මිනිහට ඒකට තව අර කෑලි මේ කෑලි ඕනේ. මම මෙහෙම ප්‍රකාශ කරනනම් ඒක සමාට හිත දෙන්න ඉඩ දිනවා කට්ටියට. කියනවා බල්ලන්ඩ ප්‍රේම කරන්නේ, මනුස්සයන්ට ප්‍රේම කරන්න බැරි මිනිස්සු කියලා. බල්ලෝ හදාගෙන ලොකුවට කටයුතු කරන අය ඉන්නේ. මෙතන ඉන්නවද දන්න මම ඒ හිතලා නෙමෙයි මේ කියන්නේ. මේ මිනිස්සයාට ප්‍රේම කරන්න බැරි එක්කන සත්තුන්ට ප්‍රේම කරනවා. ඒ කියන්නේ මිනිස්සයත් එක්ක ඒ තරම්ම තරහයි. බල්ලා ඊට වැඩිය හොඳයි. මොකද යන යන දන වලිගේ ගහලා අයියා කියලා කියනවනේ බල්ලා නිතරම. අක්කා කියලා අයියා කියලා කියන එකට හරි කැමති. මනුස්සුත් ඒකේ දෙල්ලම කරන්න බෑනේ. උන් ඉඳපු ගමන් වහ දෙනවා, පිහින් නැිනවා. ඒ නිසා මනුස්සයන්ට පේනවා. ඒ නිසා හැම චිත්තක්ෂණයම අපි ඊයේ ගැන හරි හිත ගැන හිතනවනම් මේ වර්තමාන මොහොතට වෛර කරනවා. අරයා ගැන මෙයා ගැන හිතනවනම් මේ කයට වෛර කරනවා. අතර මෙතන ගැන හිතනවනම් මෙතනට වෛර කරනවා. ඒ නිසා අප්‍රමාද වීම සඳහා මේ කය කුණ්‍යක් කරගන්න. මේ කය අරමුණක් කරගන්න. ආලම්බනයක් කරගන්න. ආලම්බනයක් කරලා කියනවා මේක හිතියයි කියලා එච්චරම අපුලකුත් නැහැ, මහා ලොකු කාමිකුත් නැහැ. පුළුවන් නම් මේක දඩමීම කරන, සාක්ෂියක් කරන, අරමුණක් කරගෙන එහෙම නැත්නම් ආලම්බනයක් කරන මේකේ ඉඳ කියන මේ කතාව විකිනෙන්නෙම නැති වෙලඳ භාණ්ඩයක්. කවුරුවක්වත් ගන්න කැමති නැහැ. ඒ වෙනුවට කට්ටිය කැමති নানা ආකාරයේ පිංකම් කරගෙන ඉන්න. ඒ නිසා සාරිපුත්‍ර සංසඳන කළ තිනවා කාටරි අප්‍රමාද වෙන්න ඕනේ නම් එහා කය පිළිබඳව එළඹ සිටි සිහියෙන් ගත කරන්න ඕනේ. කය පිළිබඳව එළඹ සිටි සිහියෙන් ගත කරනවායි කියලා කියන්නේ තුන් ආකාරයක කෙලෙස් කැපීමක්. එක කයෙන් සිදුවෙන දුස්චරිත සහ වචනයෙන් සිදුවෙන දුස්චරිත කියන වීතික්‍රම කෙලෙස් ගැන අවදිින් ඉන්න. අපි නොසලකිල්ලෙන් ගත කරන ඕනම වෙලාවක සතෙක් මැරෙන්න ඉඩ තියෙනවා. ඕනම වෙලාවක බොරුවක් කියවෙන්න, හොරකමක් කෙරෙන්න ඉඩ තියෙනවා. කාමීත්‍යචාර වෙන්න ඉඩ තියෙනවා. දැන් භාවනා මධ්‍යස්ථානට අවිලා අපි එක තැනක වාඩි වෙලා ඉන්නවා කියලා කියන්නේ භාවනා හරියන්නේම නැහැ. ඉතින් නිතර පිට යනවා, ශබ්ද වේදනා කරදර වෙනවා. නමුත් සතෙක් මරන්න නැතුව පැයක් හිටියයි කියලා 100ට 100ක් කීයකිනේ. භාවනා මධ්‍යස්ථානක ඉඳගෙන පරියන්කයක හිටියනම් පැයක් නලිය නලිය හරි කමන්නේ මේ පැය ඇතුළත සතෙක් මැරුවේ නෑ මේ පැය ඇතුළත මම හොරකමක් කරෙන්නේ නෑ මේ පැය ඇතුළත කාමීච්ඡාචාරයක් කරෙන්නේ නෑ කට වහගෙන හිටියයින් කුසල් හතරක් සිද්ධ වෙනවා බොරු කියෙන්නේ නෑ කියලා නෑ ඊට වචන නෑ පරිස වචන නෑ කට ඇරියොත් කතා කරන්නේ ඉතහා ගන්න බැරි අක්ෂලේ ඉන්න භාවනා කුසල පැත්තක තියන්න වීචිකම කෙලෙස් අතින් හත් පොලකින් අපි අරසා වෙනවා. මේ ඉඳගෙන ඉඳිව ඉඳගෙන හිටියාට. ඊට පස්සේ අපි ඒ ඉඳගෙන ඉන්න වෙලාවේදී බුදුහාමුදුරෝ දීප අරමුණක් ඕ ගුරුහාමුදුරෝ දීප අරමුණක් ඕ තමන් ඉදිරිපත් කරත අරමුණක් විදිහට මේ කයේ හිත පවතිනවා නම් එතකොට අපිට ඒ චිත්තක්ෂණේ හිතන්න පුළුවන් අතීතය අනාගතය නෙවෙයි තියෙන්නේ කියලා හිත. අතට මෙතන නෙවෙයි තියෙන්නේ. අරයමියා ගැන නෙවෙයි කියන්නේ කියලා. ඉතින් එතකොට වෙන්නේ මොකද? හරි පාළුයි. හරි කම්මැලියට වෙදී නයිද බබාට බබාගේ බබා හම්බෙලා දන්නේ නැහැ. ඒ ගැන කල්පනා කරනවා. ඒක කරුණා මෛත්‍රිය කියලා හිතනවා. එතන මෙතන ඉඳගෙන දෙන්න දින පින්කමක් ගැන දානයක් ගැන කල්පනා කරනක පිනක් කියලා හිතනවා. එහෙනම් මේට වැඩිය හොඳයි නේ ලෙඩ වෙලා ඉන්න අම්මට තාත්තට උදව් කරන්න කියලා හිතන එක ඉතින් සාධාරණයි. නමුත් මේ හැම එකකින්ම කරන්නේ මේ වර්තමාන මොහොත පන්නන එකනේ. ඉතින් හරිම අමාරු මේක බෞද්ධයාට කියලා දෙන්න මොකද බෞද්ධයෝ ඔළුව කුරුවල් වෙලා තියෙන්නේ. කුරුවල් මොනවා හරි කරන්න ඉල්ලන්නේ. බුදුජානනාචි අපිට මතක් කරලා දෙනවා ඒ ඉඳගත්තට හරි ඉඳගෙන ඉවර වෙලා අතන මෙතන ගැන හිතන්නේ නැතුව ආරයමයා ගැන හිතන්නේ නැතුව ඊයේ හෙට ගැන හිතන්නේ නැතුව යම් වෙලාවක මේ මම දැන් මෙතන ඉන්නවයි කියලා කිව්වනම් අර ශීලයේ අදි ශීලයක් වඩටපත් වෙනවා සමාධියට නැඹුරුවක් වෙනවා ඒ සමාධියට නැඹුරක් එන්න නම් එක චිත්තක්ෂණයකින් කරන්න බෑ. ඒ නංවාගත්ත චිත්තක්ෂණය දිගට පවත්වා ගන්න. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන චිත්තක්ෂණය චිත්ත වීදියක් වඩපත් වෙන්න ආරෙන්න ඕනේ. එතකොට විතරයි Tamanට මම මේ ගත කරපු විනාඩියේ හෝ දෙකේ හෝ චිත්තක්ෂණයේ අතන මෙතන හිගියේ හිත ගියේ නැත අරයමියා ගැන හිතුවේ නැත, අතීතනාගත නැත, මාත් එක්ක හිතුවයි හිතයි කියලා එක චිත්තක්ෂණයක ඉඳලා ඒක විස්තර කරලා බලන්න බෑ. ඒක චිත්ත නියාමයක්. වැටහෙන්න මම දැන් මේ හිතපු චිත්තක්ෂණේ මට වර්තමානයේ හිත එළඹිලා තිබුණා. සතිය පිහිටවලා දිනුනා. කෙලස් නැතුණයි කියලා තමන්ටම වැටහෙන්න ඒ පසුකාලීන ආචාර්ය මත අනුව චිත්තක්ෂණ හතරක්වත් එක දිගට හිත යනවා. චිත්තක්ෂණ කියන්නේ මොකද්ද කියලා විස්තර කරන්න අමාරුයි අඩුම කාල පරාසය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට හිතන්න භාවනා කරලා එක මොහොතක වැටහුණා මම මේ ඉඳගෙන ඉන්න වෙලාවේදී මෙන්න මේ වෙලාවේදී නම් මගේ හිත කයේ තිබ්බයි කියලා. ඒ වැටහෙන වෙලාවේ Taman ප්‍රනීත හැඟීමේද හිතියේ එහෙම නැත්නම් පාළු ගතියේද කම්මැලි ගතියද නීරස ගතියද කියන එක පළවෙනි සැරේ සතිය පිහිටනකොට නම් හිත සිලිලාරයක් එනවා. පළවෙනි ප්‍රමාණය සතිය පිහිටනකොට සතුටක් එනවා. නමුත් දිගට දිගට ඉන්න බලන්න ඉන්න ඉරියව්වේ පුදුමාකාර මුස්පේද්දුවක්. පුදුමාකාර පාළු ගතියක්. පුදුමාකාර පුස්කාච්ච ගතියක්. පුදුමාකාර රහෙන් තල්ලු කරපු ගතියක්. පුදුමාකාර අනිශ්චිත ගතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කළා කියනවා කායගත සති සාත සහගත. කායගත සති ඉන්නව විතරක් නෙමෙයි. කායගත සතිය ඉඳීම ආඩම්බරයක් කරන ප්‍රමෝදයක් කරන ප්‍රීතියක් කරගෙන ප්‍රණීත කරගන්න පුළුවන් නම් අන්න ඒ ගත කරපු භාවනා පිළිබඳ ඇතිවෙන මේ සමාදන් වීමට ඒ ඇතිවන ප්‍රමෝදය ඇති කර ගැනීමේ ගතියට යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. ඉඳලා හරි පාළුයි හරි කම්මැලි gediy ගහන්න නැණ ඉක්මනට මට නැගිටලා යන්න කියලානේ අපි හැම වෙලාවෙම හිතන්නේ පැය ඉවර වෙගෙන එනකොට ඉක්මනට නැගිටලා යන්න කියන කෙනෙක් ඒක නැද්දකින් නොපතන් නොදොමකින් වෙලා. ඒ තමයි මායя. ඒ වෙලාවේ ප්‍රමෝදයක් ඇති කරගන්න පුළුවන් නම් මම මේ වෙන මොන පිටක් නඟරුවා සතියෙන් මේ ඉන්නේ කියලා. අන්නේ ඒ දේ බුදුහාමුදුරගෙන කොහොමඩක්වත් මට ඇති කරන්න බෑ. ඒක Tamange චින්තන රටාව තුළින් එනවා. මම දන්නේ මම මේ කියන්න හදන කාරණාව තේරෙනවද කියලා කොච්චර භාවනා කරත් කයේ සතිය පිහිටවන්න උත්සාහ කරත් සතිය පිහිටීමේ මගේ ජීවිතේ කරන ලද ලොකුම පිංකම කියලා වැටහෙන වටහලා දෙන්න බුදුහාමුදුරන බෑ. වැටුණොත් බුදුහාමුදුර සාදු කියනවා. එච්චරයි. ඒකට මේ තල්ලුවක් තමයි මේ සාරිපුත්‍ර සාන්දේ කරන්න කියන්නේ. පුළුවන් තරම් සතිමත් වෙන්න. ඒ මදි. ඒ සතිමත් ජීවිත පිළිබඳව ප්‍රණීත හිතක් ඇති කරගන්න. ප්‍රමෝද හිතක් ඇති කරගන්න. තරුණ ප්‍රීතියක් ඇති කරගන්න ඒ මනුස්සයාට බාහිරින් මොකක්වත් ඕනේ නැහැ. ලෝකේ සන්තෝෂෙම ජීවත් වෙන මනුස්සයා බාටපත් වෙන්න පුළුවන්. අපිට ඒ බවට යන්න ඔක්කොම පහසුකම් තියෙනවා. නමුත් මෙතන එක එක්කත් නැහැ. ඇති කියන જાති. අපිට සන්තෝෂ වෙන්න තමයි මේ මහලුවට ලුණු ටිකක් පැටනම් හොඳයි. උම්මලකට කැලක් දැම්මනම් හොඳයි. පුදිය ගන්න පැදුරට තව කුෂන් එකක් දැම්මම නම් හොඳයි කොට්ටේ ටිකක් ඉස්සුනා නම් හොඳයි හැම වෙලාවෙම මදිකත්තේ තියෙන. ඉතින් කවදාකවත් ඉවරයක් නැහැ. අපිට පුළුවන් නම් එක චිත්තක්ෂණයක හෝ මේ කායත් එක්ක ජීවත් වෙලා සතුට ඇතිකරන්න ඒ සතුටට බාධා කරන මොනම මානෙකටවත් බෑ. මොනම කෙලෙසකටවත් බෑ. ඔව් කොච්චර භවනා කරත් කන පින්නම් ප්‍රමාණය දැනගන්න ඕන නම් කමඨාන් සුද්ධ කරනාට දිනෙම ටිකක් දිහා බලන්න. කොච්චර භවනා කරත් කවදාකවත් සතුටක් නැහැ. බුදුහාමුදුරුවෝ සතුට වෙනවා. අඩු ගන්න දැන් ඕගොල්ලෝ මෙහි ඉන්න නිසා ගෙදර ඉන්න කට්ටිය සතුට වෙනවානේ මල හොන්තු ටික නෑ මේතර ගෙදර කියලා ඒ ඒක තේරෙන්නේ නැද්ද ගෙදර හිටියානම් අර හැම එකටම ඇඟිලි ගහලා අරකත් අවුස්සලා මේකත් අවුස්සලා ආන්නේ වගේ තමයි හිතේ කෙලස් ටික නැති වෙච්ච වෙලාවේ දන්නවනම් මේක මේ මගේ පඬිතුකම නෙවෙයි බුදුහාමුදුරුවෝ නිසා මේක ඇතිලා තියෙන නමුත් මේක පේන්නේ කම්මැලිකමක් විදියට මේක සාත ගතියක් නෙවෙයි අසාත ගතිය විදිහට පේන්නේ. හීන කරලා පෙන්වන්නේ මේක. අන්න ඒකට අවිද්‍යාව කියලා කියන්නේ. ඒ මොකද ඊට වැඩිය ප්‍රණීත දෙයක් පිළිබඳ තියෙන තෘෂ්ණාව. ඒ නිසා අපි සතිය ඇති කරගෙන මේක පිළිබඳ අවිද්‍යාව පහල කරන්න එපා. එයින් පිට දෙක තියෙන තෘෂ්ණාව ගැන කල්පනා කරන්නේ නැතුව මේ බුද්ධ ධර්මඳුරන්ට සාධාරණ වූ චිත්තක්ෂණය. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට සාධාරණ චිත්තක්ෂණය. මම මට ප්‍රනීත වෙච්ච චිත්තක්ෂණය මේක මට මගෙන් හොරකම් කරන කාටවත් බෑ. හැබැයි මේක හම්බුණාට සතුටු නොවි ඉන්න එක ඕ සතුටු වෙන එක 100%ක්ම අහඹයක්. ඒක කාටවත් විශ්වාස කරන්න බෑ මේ කෙනෙක් කෙනෙක්ගේ තියෙන එකක් නෙවෙයි මේ මම මාදියා බලන හැටි මම සතිය දිහා බලන හැටි මම මගේ කය දිහා බලන හැටි මම මගේ ඉරියව්ව දිහා බැලීමේ ක්‍රමයේ කියලා ගොඩනෙක් හිතන්නේ හිතනවා මේක සර්ව බලධාරී දෙයයන් ආන්ති ආවිලා අපි නිවන් දක්කයි. මතු බුදුන මෛත්‍රී බුදුහාමුදුරන් දේශනා කරන එකම සද්දස්මේදී ධර්ම ධර්ම සභා මණ්ඩලයේදී සාදු කියලා නිවන් දකින්න පුළුවන් කියලා පින්කම් කර කර දඟලනවා. යොමු වෙන්නම් ඉඳ තියෙනවා. නමුත් යොමු වුණාට මේ වර්තමාන මොහොත තමයි මේකෙන් මේ අගය කරන්න කියලා තේරෙන්නේ නැති වෙන්න පුළුවන් අවුරුදු 100කනම් භාවනා කරන්නත් ඉඩ තියෙනවා. ඒක හරීම පැහැදිලි බෞද්ධයන් අතර. මොකද බෞද්ධයෝ නිවන කියලා හිතන්නේ වෙන මොකද්ද එකක්. ඉතින් ඒක එනකම් බලා ඉන්නවා මේ වර්තමාන මොහොතෙන් තමයි මේ ආරම්භය ලබා ගන්න. ඒකයි බහුකාර්ය ධර්මය. ඒකයි මේ කල යුද්ධය කියලා කියන්න ගත්තොත් නැවත නැවත කී වාරයක් කියන්න වෙයිද කියලා බලන්න. ඒ තරමටම අපේ හිත ඒ කාරණාව දකින්න නැතුව වටපිට ඇවිදින්න හදනවා. ඒක නිසා මෙතන ඉන්න කිසිම කෙනෙකුට ඒ නිවන් ලැබීමට අවශ්‍ය කරන අඩුම කැඩුම වල අර දසම ස්ථානයකවත් අඩුවක් නැහැ. මෙතන ඉන්නේ එක්කෙනෙකුටවත් ඒ අවශ්‍ය ඌමනාව නැත්තේත් නැහැ. මෙහින කතිය යොදවලා තියෙන කාලය අඩුවකුත් නැහැ. නමුත් වර්තමාන මොහොතේ ඉඳගෙන ඉනොට මේකයි සාතසහගත විය යුතු දේ, මේකයි ප්‍රමෝද විය යුතු දේ, මේකයි තරුණ ප්‍රීතිය ඇති කරගත යුතු දේ කියන එක නොවෙන්නේ ඉඳී තියෙනවා. ඔය ඔක්කොම ජීජි නොවෙන්නේ ඉඳී තියෙනවා. ඒක අහම්බයක් කියන්නේ. මම මේ සාරිපුත්‍ර ස්වාමීන්ගේ වචනය උද්දෘත කරලා ගත්තේ සතිමත් වුණාට ඒ සති චිත්තක්ෂණය පිළිබඳ ලෑස්ති වෙලා ගියේ නැත්නම් ඒක කම්මැලි දෙයක්. ඒ නීරස දෙයක්. ඒ නිදිමත කරන දෙයක්. සැක උපදවන දෙයක්. රහෙන් තල්ලු කර වගේ දෙයක්. අසරණා වගේ දෙයක්. පාළු ගතියක්. මේ පොදු ඔක්කොට බුදුජානනාංශේ නිබ්බිදා කියන වචනේ සඳහන් කරනවා නිර්වින්දනයක්. ඒ කිසිම රස නිදින්න බෑ. පුළුවන් නම් අන්නේ නිබ්බිදාව කියන වචනය නිබ්බිදාව එනකොටම ආ මේක තමයි මේ සතිය පිහිටව බවට ලකුණ. මේක මේ ප්‍රතිපදාවෙන් ආපු දෙයක්. කෙලෙස් අඩු තත්ත්වයක්. මට මේක පිළිබඳව ප්‍රමෝදයක් ඇති කරගන්න බැරිද කියලා කල්පනා කරලා බැලුවොත් පිටින් මොකක්වත් වනේ කරන්නේ තමන් ඒකයි දක්වන ආකල්පේ තමයි තේරුම් ගන්නවත් එකම ප්‍රතිඵලව අකාලිකව සිද්ධ වෙන්නේ. ඒ තරම්ම ඒක අපේ මේ අස්පනා පිට තියෙන එකක්. නමුත් ඒක තව කෙනෙකුට ඇති කරන්න බෑ. Taman ඒක තියා දක්වන යෝනිසෝමනසිකාරයේ හැටියට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා භාවනාත් කරන්ද හැම වෙලාවම ප්‍රබෝධ මනසකින් ඉන්න බලන්න. හැම වෙලාවම මේ හැම දෙයක්ම සිදුවන සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියලා සිංහලයේ වචනක් තියෙනවා. එහෙම නැත්නම් සිංහලයේ තියෙන වචන පැමිණි දුක් පැණි රායි කියලා. ඔන්නෝව දන්නේ නැතුව මේ මොකද්දෝ බලාගෙන ඉන්නවනම් මේ පේන දේ එහා පැත්තේ තියෙන දෙයක්. එහෙම නර කණ්ණාඩිය බලාගෙන රිලවා එහා පැත්ත අල්ලන්න හදන්නේ. දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. කණ්ණාඩියත් එක්ක ඌ දෙදර හැන්ද වෙනකන් රණ්ඩු. ඌ විරිටනවා තටමනවා අර කණ්ණාඩිය එහා පැත්තේ ඉන්න එක අල්ලන්න හදනවා. ආන්නේ වගේ තමයි මේ පේන පිළිඹුවක් බව දන්නේ නැති නිසා ඌ ඌට කොච්චර වෛර කරනවද කියලා හිතන්න ඔබේ වෙන පිළිඹුවට දඟලන දැඟලිල්ල ඕක තමයි මනුෂ්‍යයෙක් උත්තරය. මනුෂ්‍යයා මෙච්චර ව්‍යාපාර කරන්නේ මෙච්චර ඉගෙන ගන්න මෙච්චර බාහිර ව්‍යාපෘති කරන්නේ Tamanට වෛර කරන නිසා. වර්තමාන මොහොතට වෛර කරන නිසා. වර්තමාන තැනට මම දැන් මෙතෙන්ට වෛර කරන නිසා ඒ තාක්කල් අපි ගඟට ඉන් කැපුවා වගේ. ගලක වැපුරුවා වගේ. බලන්න මේ කරන වැඩේ භාවනා ප්‍රතිඵල නෙවෙයි. භාවනා කිරීමම පිනක්. ඒක මම උපයාගත්ත දෙයක්. මේකට මම සතුටුුනේ නැත්නම් මම කාලකන්ණි. බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ අසත්පුරුෂයි. මේ කරන දේ මම උපයාගත දෙයක් මම මේ භවනා කිරීම පිළිබඳ ප්‍රමෝදයෙන් ඉන්නේ කියවන සත්පුරුෂයි. ඒක ඒක නිකන් ඉන්නේ ඒකත් හොඳට මතක තියාගන්න කිසිම දවසක බුදුහාමුදුරුවෝ අත්ත පොළේ ගාලා සාතික් කරලා කියනවා කිසිම මිනිස්සෙකුට රහස තියෙන්නේ මෙතන කියලා බුදුන් කියලා දුන්න නැත්නම් තේරෙන්නේ නැහැ කියලා. මේ වර්තමාන මොහොතේ තමයි ඔක්කොට ප්‍රශ්න උත්තරේ තියෙන්නේ. එළඹ වාසය කියලා තමයි ලොකුම පින කියලා ඒක කියන්නේ බුදු කෙනෙක් පහළ ඒක තමයි අපි සීල ධර්ම අප්‍රමාදේ කියනවා කියලා කියන්නේ. ඒ නිසා ඒක නැතිකම නෙවෙයි ප්‍රශ්නේ මම මේ කියන්නේ. තිබුණාට ඒක අඳුරන්නේ නැතිකම. එහෙම නැත්නම් අර තමන් වර්තමානයේ ගත කරන චිත්තක්ෂණයට එළඹ වාසය කරන දන්නේ සමාදම් වෙන්න දන්නේ අපි හිතනවා පිටින් මොනවාරි අඩු ඇති කියලා. අන්න එහෙම නැතුව ඒ ගත කරන ඒක ඉඳගෙන ඉන්න වෙලාවේදී මම මේ නිදර්ශනයක් අරගෙන පෙන්නුවාට සක්මන් කරන වෙලාවේදී සක්මන් කරන බව දන්නවනේ. කෑම කන වෙලාවේදී කෑම කන බව දන්නවනේ. නිදාගෙන ඉන්න වෙලාවේදී නිදාගෙන ඉන්න බව දන්නවනේ. නාන වෙලාවේදී නාන බව දන්නවනේ. වැස්කිලි කරනකොට වැස්කිලික බව දන්නවනේ. සමාන කුසලයක් ඒක අපි අර ඉරියව්වට දාලා කරලා දෙනවා ආධුනිකයට පහසුවෙන් පිනිස. නමුත් පුරුදු වුණාට පස්සේ ඉදියවෙන් වෙලාවෙන් කලාවෙන් ස්ථානෙන් තොරව හැම චිත්තක්ෂණයෙම මේ කය සාක්ෂි කරගෙන කායගත සත්‍ය පිළිටවන එකට සාතසහගත වීම. එහෙම නැත්නම් ඒක පිළිබඳව ප්‍රේමනාප භාවයෙන් කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාට කිතැකි ජීවත් වෙනවා කියන්නේ. නැත්නම් අපි මොකද්දෝ රවට ගැනීමක් කරන්නේ වර්තමාන මොහොත නෙමෙයි අතීත අනාගතය ගත කරන්නේ. දැන් භාවනා මධ්‍යස්ථාන අපි කරන්නේ ඒ බව හිතට වඩලා දෙක විතරයි. බලපන් භාවනා මධ්‍යස්ථානට ආවත් කොච්චර උඹ ඉන්නේ අතීතේ අනාගතයේද? ඔබ කොච්චර ඉන්නේ අනුන්ගෙන හිතමින්ද? ඔබ කොච්චර ඉන්නේ අතන මෙතන ගැන හිතමින්ද කියලා කල්පනා කරොත් අපි අතර කිසි වෙනසක් නැහැ. ඔක්කොම එක බූට්ටුවේ ඉන්නේ. ඒකේ එක්කෙනෙක්වත් පුදුලික දෝෂෙකුත් නෙවෙයි. ඒකේ ගෙනාවු කෙලෙස් ජවේ ඇති. මේක දැන ගැනීම අකුසලයක් නෙවෙයි. මේක අනිවාර්යම දත යුත්තක්. ඒක දැනගෙන මේ අපි දකින්නේ බුදුන් දීපු කණ්ණාඩිය හරහා. බුදුහාමුදුරුගේ ප්‍රතිපදාව හරහා ඒ කෙලෙස් අඩු නිසා මේක පේන්නේ කියලා ඒකට සතුට වෙන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාට ලෝකේ හැම දෙයකම సౌందර්ය බද්ධ කරන්න පුළුවන්. කර්මහතු වෙලා, කම්මැලි වෙලා, නීරස වෙලා ලෝකෙ දිහා බැලුවොත් ලෝකෙ කිසිම චාරයක් නැහැ. හැම දෙයක්ම සෝදපාලුවට යනවා වගේ පේනවා. නමුත් මට මේ ඔක්කොම සෝදපාලු තියෙද්දිත් මට වර්තමාන මොහොතේ මේ සතුටින් ඉන්න පුළුවන් උනේ මගේ ධර්ම නිසා නෙවෙයි බුදුහාමරගේ ධර්ම නිසා. සාරිපුත්‍ර ස්වාමීන් මේ වගේ ටොකු ඇනන අපිට උගන්වන නිසා කියලා ඒක සතුටු ගන්න පටන් අරගත්තොත් අපිට සමාන අයිතිවාසිකමක් තියෙනවා. ඒ වගේම දේශනාව સમાપ્ત කරමින් මම කැමැති කියන්නේ යම් කිසි කෙනෙක් හිතන්නේ වර්තමාන මොහොතේ එළඹිලා වාසය කරලා ඒ ගැන අවධියක් ඇති කරගත්තොත් දැන් මම මෙතන ඉන්නවා කියන එක අන්නේ දැනුමේ ගැහණු පිටුමේ ભેදයක් නෑ. ඒ දැනුමේ බාල මහා බාල මහලු වයස තරුණ වෙනසක් නෑ. උගත් නුගත් වෙනසක් නෑ. බෞද්ධ බෞද්ධ වෙනසක් නෑ. අන්න මේක තමයි මනුස්සකම කියන්නේ. නිසා අපි පුළුවන් තරම් මේ අපේ ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, උගත්කම ආදී මේ පස්සේ පටවගත්ත මේ තකතිරු කන්දික පැත්තක තියලා මනුස්සකමට එළඹ වාසය කෙරුවොත් මතක තියන්න එතන මෙහා පැත්තේ බුදුහාමුදුරුවෝ ඉන්නවා. ආයි දුර දිගේ ඉන්දියාව යන්න ඕන කමක් නැහැ. බුදුහාමුදුරුවෝ බලන්න එතනම ඉන්නවා. නමුත් මේ මම ගෑනු කෙනෙක් මට අරක නැහැ මට මේක නැහැ කියලා අපි එහෙම නැත්නම් මං අහවල් අහවල් දේවල් දෙනු කියලා මාන්නක්කාරකම කිව්වොත් බුදුහාමුදුරුවෝ දුම ඈතකට යනවා. ඒ නිසා වර්තමානයේ ගත කරන හැම වෙලාවකම අපිට අකාලිකව ඒකට යන්න පුළුවන්. මේ අපි වගේ සුළු පිරිසකට අර එහෙම දෙයක් ගැන හිතන්නවත් මිනිසෙකුට වෙලාවක් ඇහෙන්නේවත් නැහැ. ඒ නිසා යටින් බලනකොට අපි මුඛක් පියවර ඉදිරියට කියලා කියන්නේ හැම කෙනාම අදිෂ්ඨාන කරගන්න කරන්න තියෙන හැටි අපි කරලා කියන්නේ. අපි තව ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ කෙරේ තියෙන ආකල්පමේ වෙනස කායගත සති සාතසහගත. කායගත සති පිහිටවල ඒ ප්‍රනීත හැඟීම පහල කරගන්නත් උත්සාහ කරන්න ඒ ඇති කරගෙන වෙලා ඒක කාට හරි ඇති වෙන තාලෙට තව කෙනෙකුටත් ඒ Taman ඇතුලේ කෙලෙඩේ බෝ වෙන තාලෙට සංක්‍රමණය වෙන තාලෙට ජීවත් වෙන්න නම් අපි බොහොම ප්‍රියමනාප කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා පවත්වන්න ඕනේ ඒකයි බුදුරජාණන්සේගේ රූප මෙච්චර ලස්සන. නැත්නම් හැම වෙලාවෙම දකින දකින කෙනාට මනාප ඇති වෙන හැඟීමක් ඇති කරන්නේ. කියන කියන වචනේ මනාප ඇති වෙන කටයුතු කරන්නේ. හැම හිතවිල්ලක්ම මනාප ඇති වෙන කටයුතු කරන්න මොකද උන්වහන්සේට තියෙන යුතුයකම තමන්ගේ කයට හිත යොදාගෙන සතුට ප්‍රමෝදය ඇති කරගන්නා විතරක් නෙවෙයි අසූදුතු මහා ජනතාවකට තමන් කෙරේ කය පිළි පිටපුවහම කායගත සතිය ඇති කරගත්තාම සතුට ඇතිවීම සඳහා උන්වහන්සේ ආදර්ශයක් දෙන්නා කොච්චර කියනවාද කියනවනම් යම් කෙනෙක් තමන්ගේ කය ගැන බලලා සතුට ඇති කරගන්නා වගේම බුදුහාමුදුරන්ගේ ශ්‍රී දේහය දිහා බලලා සතුට ඇති කරගන්න ඕන. බුද්ධානුස්සති කියන්නේ ඒකට. ඒක තමන්ගේ කයට දැම්මොත් ඒක තමන්ගේ කයත් බුදු වෙනවා. තමනුත් බුද්ධානුස්සති කරන වෙනවා. හැබැයි ඒකට කය පිළිබඳව එළඹ සිටින මොහොත සාත සහගත වෙන්න ඕනේ ප්‍රමෝදයක්. එහෙනම් දැන් තරුණ ප්‍රීතියක් ඒකට නන්දිය කියන වචන පාවිච්චි කරනවා. මේ කියන්නේ කාම නිශ්චිත හැඟීමක් නෙමෙයි. ප්‍රകൃතියක් ඒ ශාසීරු දිනාටම තමන් කරන වැඩේ ගැන සතුටක් පිරිච්ච ගතියක් සම්පත්‍ති කරගතියක් ඇතුව ඔය ඔය ඒ වෙනකොට හරියට හිතවිලි එනවා සැකසා ගති ඔක්කොම වසංග පසල දාලා ඊගාව චිත්තක්ෂණයත් මේ වාගේ ප්‍රමෝදවත් වීම සඳහා මේ වැඩමුළුවත් මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පළවෙනි ධර්ම දේශනාවේ නිමාව මෙතනින් සටහන් කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා